සුපත්ත්‍ත්තා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බං සාදු සාදු කමාමි කමිතබ්බං Thank you. මයික් එක වෙනම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. මේක දෙන්නද? මේ මයික් එක ස්පෙෂල් කැමරා මෙව එකක් තියෙනවා software. වෙන වෙන මයික් එකක් නැද්ද? ඕක පිටිම තිබ්බොත් ගන්නද? මයික් පිරිසවන දොගනද? ඈ? පිරිසව මයික් එක දාන්න. මේකට මම 10 කියලා දෙන්න. මයික් එක ඩිටෙක්ට් කරලා දිනේ. ඔය ලැප්ටොප් එකත්. ඉතින් කෙලින්ම කම්පියුටර් එකක් තමයි. මේක මයික් එක අයින් කරලා කම්පියුටරේ ගන්න නැද්ද සවුන්ඩ් එක? නෑ ඔය අයින් කරේ මොකද? මම මයික් එක. බලන්න හොඳට ටෙස්ට් කරලා බලන්න. සවුන්ඩ් එක ගන්නවද කියලා කම්පියුටරේ මයික් එකට? නැද? මම මේක රීස්ටාර්ට් කරනවා. ආ ඒක තමයි මොකක් හරි මේක ගලවනකොට ගියා පවර ගවනවා. ඒකට උඩ මයික්ස් ඇති. පොඩි හිතවන පොඩි මයික්ස් එන උඩ. දැන් දැන් බෑ. මේක try කරනවා. කෙලිම කම්පියුටර් මෙතන තිබ්බම. ඒක තමයි පොඩි මයික්ස් එනවා මේ මෙතර කොම්ප්ලිකේට් නැතිව. දෙක ගන්න නෑ මේක මයික් එකේ ඉන්බිල්ට් මයික් එක වැඩ කරන්නේ නෑ ඒක මේකට අරගෙන ඒ කියන්නේ මේ මික්සර් ලයිට් එකේ පෙන්වන්නේ නෑ මේක පෙන්වන්නේ නැහැ මේක දාන්න පෙන්වනවා ඒක සවුන්ඩ් රෙස්පොන්ස් කරන්නේ ඔව් think button at the end on off එක. නෑ මෙතන ලයිට් එක පත් වෙනවා. ලයිට් එක නම්පත් වෙනවා. එන අපි ඒක බලාපොරොත්තු නැතුව අපි වැඩේ කරගෙන යනවා. try කරන්න උඩ තියෙනවා මේ જાති පොඩි මයික් එකක් මෙහෙම නිකන් අංකක් වගේ හෝන් එකක් වගේ දිනනවා. මලට ඒක හරියන්නේ තියෙනවා.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 අපි ගිය පාර අවසාන වතාවට රැස් වෙන නොවැම්බර් මාසේ 21 වෙනිදා අද අපි බලාපොරොත්තු වෙන්නේ ඒ දවසේ නතර කරපු තැන ඉඳලා ඒ දේශනා මාලාව ඉදිරියට ගෙනියන්නයි අද පෙබරවාරි 13 වෙනිදා 2014. මේ දේශනා මාලාව සඳහා අපි එකඟ වෙලා තිබුණේ සම්මත කරගෙන තිබුණේ පොට්ටපාද සූත්‍රය. මේ පොට්ටපාද සූත්‍රය ਸਰවචන්නාංශ විසින් දේශිත දීර්ඝ සූත්‍රයක් ඒ නිසා ඒක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඒ සූත්‍රය දාල වශයෙන් සඳහන් කරනවා ਸਰවචන්නාංශ විසින් දක්වන්න හේත සංඥා ස්කන්ධය පිළිබඳ සුවිශේෂී විස්තර විග්‍රහයක් මේකේ තියෙනවා. ඒ වෙනකොට සර්වජන් වහන්සේට අමතරව එවකට ඒ කියන්නේ ඒ බුද්ධ ශාසනයේ පහළ වෙන්න ඉස්සර කාලේ නැත්තම් සම කාලේ අනිකුත් අයතරත් මේ සංඥාව පිළිබඳව බුද්ධිමතුන් අතර සංවාද සාකච්ඡා පැවතිච්ච බව මේ සූත්‍රෙ පෙන්නනවා. ඒ වුණාට ඒ කිසි කෙනෙකුට ඒක නිෂ්ඨාවකට කෙලවරකට නිගමනයකටපත් වෙන්න බැරුව හිටව බවත් සර්වචනාංශිකේ ලෝකේ පහළ වීම ඒවකට තිබිච්ච බුද්ධිවාදවල මල් පිපීමක් විකසිත වීමක් පළගැන්වීමක් බවත් පේන්න තියෙනවා. ඉතින් අද අපි අවුරුදු 2600කට පස්සේ ඒ කියන්නේ බුද්ධත්ව බුදු බුද්ධත්ව සං මේ සංවත්සරයෙන් 2600කට පස්සේ අද කතා කරත් ඒ පූර්ව බුද්ධ ශාසනයේ තිබුණු සැක තාමත් ලෝකේ පවතින බවත් බෞද්ධයයි කියා ගන්න අතරය පවා විශාල පටලැවිලි කිසි වෙනසක් නැතුව අබෞද්ධයන් වගේම පවතින බවත් ඒ පටලවිල්ලත් බුද්ධ ශාසනය වගේම රැකෙන බවත්. ඒ පටලවිලි ටිකත් හරියට අතින් අතට අතින් අතට යනවා සර්වඥ දේශනේ වගේම. ඒ නිසා ආදරත් මේ සූත්‍රවල නැත්නම් මේ සංඥාව පිළිබඳ ඉඩ හැදෑරීමේ අදාළතාවයක් තියෙනවා. ඒ අනුව බලනකොට මේ කියන ලෝක දර්ශනය හැම කෙනෙක්ගේම సంతානය තුල තියෙනවා. හැම කෙනා තුලම සර්වඥාන්සේ විතින් පිටතර වශයෙන් පෙන්වන්න කියපෝ නැත්තම් පෙන්නලා පිරිසුදු කරලා දුන්න දේවල් වල තෑහෙන පටලවිල්ලක් තියෙනවා. සර්වචනාංශේ නැතයි කියපු දේවල් ගොඩාක් බෞද්ධයන් බෞද්ධයි කියලා රඳවගෙනක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවුරුදු 2600 ඇතුළත චර ලොකු වෙනසක් වෙලා නැහැ. නමුත් හොයන කෙනාට හරියට ඒසනි සලාකාවක් කරන නැත්නම් නාතඬුවක් අරගෙන අවශ්‍ය දේ හිමීට අහුරගෙන සුද්ධ කරන යනවනම් ප්‍රතිපදාව හරහත් මේ සරුවඥ දේශනාව රස විඳින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බුද්ධ විඳින්න පුළුවන්. ආන ඒ පැත්තෙන් අපි මේ දේශනාවක් ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ එදා පැවතිච්ච දුර්මත අද අපිට කොච්චර උදව් කරනවද කියලා අපි ළඟ තියෙන දුර්මත නිර්වචනය කරන්න. අපි ළඟ තියෙන දුර්මතන අද අපිට කියා ගන්න බැරුව තියෙන. අපි ඒවා හරි කියලා හිතාගෙන මිච්ඡා අවිද්‍යාව මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාවක ඉඳගෙන අපිත් බෞද්ධයි කියන අපේ දරුවන්ටත් උගන්වනවා. නමුත් අපිට තේරෙන්නේ නැහැ මේකේ පටලැවිල්ල. අපිට තේරෙන්නේ නැහැ මේක ප්‍රශ්නයක් වශයෙන් අහන හැටි. අපිට තේරෙන්නේ නැහැ කොච්චර පටලවාගෙන ඉන්නේ කියලා. ඉතින් ඒකට අන්‍ය තීර්ථකයන් සර්වචනාසින් අහන ප්‍රශ්න වලින් ප්‍රශ්න ඊටාම අනුකම්පාවෙන් අහුම්කන් දුන්නොත් පේනවා. ඒ ප්‍රශ්නෙම තමයි අපටත් තියෙන්නේ. කිසිසේත්ම වෙනසක් නැහැ. ඒකට බannකොට බුදුහාමුදුරෝ යම්සේ නිර්වෘල්භාවයක් sannivedanaya කරනවාද අන්‍ය තීර්ථකයන් එහා සමානව අවුල්භාවයක් සංනිවේදනය කරනවා. අපිට වෙලා තියෙන අපේ අවුල් භාවයේ sannivedanaya කරගන්න බැරි කම. ඒ නිසා අපි ඒක එක්ක වසංගරව එහෙම නැත්නම් කවුරු හරි ඉදිරිපත් කරනකොට අපිට වාසි ලබන්න පුළුවන්. හැබැයි යටහත් පහත් අවංකව අන්‍ය තීර්ථිකෝ කියලා අහක දාන්න නැතුව අහුම්කන් දුන්නොත් තේරෙනවා මේ මිනිස්සුන්ට අඩුගානේ ප්‍රශ්නේ අහන්න පුළුවන්කම තියෙන බුදුහාමුදුරන් ගායක. අපිට ප්‍රශ්නේ අහන්නවත් තේරෙන්නේ ඒ තරමටම අපි මේක ඇත්තයි කියලා බදාගෙන ඉන්න නිසා. අනේ යතිම් බannකොට මේ සංඥා කියනක බොහෝමත්ම ප්‍රශ්න කරා චෛතසිකයක් අපිට මේ වගේ දේශනාවකින් සුද්ධ කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේව කතා කර කර ඉන්නකොට බණ අහනකොට අහනකොට ඒ දිටිචු කමේ සිද්ධ වෙයි. මේ ඇද පළොදු අයින් වෙලා සංඥාව කියන එක ඍජු සරල තත්ත්ව කරපත් කර ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි නැවත නැවතත් මෙවැනි මාතෘකා ඉදිරිපත් කරගෙන දේශනා මාර්ගයෙන්, සාකච්ඡා මාර්ගයෙන්, සෝන මාර්ගයෙන් අපි ධර්මයට සම්බන්ධ වෙන්න හදනවා. ඉතින් මේ පොට්ටපාද සූත්‍රය පිළිබඳ අපි මෙතෙක් ගෙවන් කළ මාර්ගය කෙටි මතක් කිරීමක් කළොත් සර්වඥාන්සේ සවැත්තුර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ කියන්නේ පස්චිම බුද්ධ ශාසනික කාලෙක සිවුරු හැඳ පෙරවගෙන පින්නපාති පිටත් වෙනවා වෙලාව බලනකොට කල් බෙලා වැඩි ඒ නිසා ඒ ළඟ තිබුණු පොට්ටපාද පරිබ්‍රාජකයාගේ ආරාමයට යනවා යනකොට පොට්ටපාද පරිබ්‍රාජකයා විශාල වශයෙන් කෑගහමින් හිටිය තමන්ගේ ගෝල බාලයෝ තැම්පත් කරගන්නවා අනේ සර්වචනාංශි වන්නවා සර්වචනාංශි කෑකෝ සංඝානවට කැමති නම් නිස්සද්ද වෙයලා නිස්සද්ද වෙයලා නැත්නම් අපිට මේ උත්තරමේකේ ආගමනයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා තමන්ගේ ගෝල බාල සංසිඳවනවා. මේ සර්වචනාංශිට ආසනයක් පනවනවා. සර්වචනාංශි වැඩි කියන පස්සේ පොට්ටපායෙන් අහනවා මොකද්ද පොට්ටපාද මං එනකොට කර කර හිටපු කතාව මං පැමිණීම නිසා උඹලගේ කුමන කතාවකට අතුරු කතාවකට බාධා වුණාද කියලා. ඒතර පොට්ටපාද කියනවා ස්වාමීන් වහන්සේ ඒ තීසං කතාව දිවිචාවයි. ඒක අපිට ඕන වෙලාවක අහගන්න පුළුවන්. මට ආභාන්ති වැඩපු හේලාවේ මට ප්‍රශ්නයක් අහන්න අවසරයි කියලා. ඒතකොට කියන හොඳයි වෙලාව ගන්නයි කියලා. ඒකට හරියට පොට්ටපාද චරවචනසි කියලා ගෙන්න ගත්ත කෙනෙක් වගේ හරියට ආපු වෙලාවේ වැඩක් ගන්නවා. මේක තමයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. ඊට පස්සේ පොට්ටපාද කියනවා සුවාංශ මේ ළඟදී අපි ශ්‍රමණ බ්‍රාහ්මණය කුතුහල ශාලාව එකතු වුණා. ඒක තුළ එදා මාතුකාවුනේ අභිසඤ්ඤා නිරෝධය කියන වචනය. ඉතින් එක එකනා එක එකනා මත ඉදිරිපත් කරා. මාත් සාකච්ඡාවට සම්බන්ධ වුණා. ස්වාමීන් වහන්සේ සමහර කට්ටිය කියනවා මේ සංඥාව අහේතු අප්‍රත්‍යයෙන් පහළ වෙනවා. සංඥා පහළ වෙච්චාම යා සංඥාව තියෙන බව දන්නව නැත්නම් දන්නේ නැහැ. ඒ නිසා සංඥාව කිසියම් ආසන්න කාරණාවක් නැතුව ඔහෙ පහළ වෙනවා. ඔහෙ නිරුද්ධ වෙනවා කියන එකයි එක්කෙනෙක්ගේ මතය. අනිත් එක්කන කතා කරලා කියනවා සංඥාව කියන්නේ ආත්මයයි. සංඥාව ඇතික ඇතිකනකොට යාට දැනෙනවා යාට ආත්මයක් තියෙනවා. සංඥා නැතිනකොට යාට ආත්මයක් නැහැ. ඒ නිසා සංඥාවයි ආත්මය දෙකම එකයි. තව එක්කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේ බලවත් ශ්‍රමණ පුරාකන මේ ලෝකේ ඉන්නවා. හරි ඉද්දි බලසහිතයි. ඒ ඇත්තෝ එක එක්කනට එක එක්කනට සංඥාව බස්සනවා. බස්සපුවාම එයා ඒ සංඥාව ඇති කර ගන්නවා. එයාගේ 이르දි බලයෙන් සංඥාව අයින් කරනවා. එතකොට එයා සංඥා නැති කෙනෙක් බාටපත් වෙනවා. මේ අපි වශී කරනවා කියලා කියන්නේ. අපි මේ යක්කු බන්ධනවයි කියලා කියන්නේ. ඒ වගේ මේ මුළු ලෝකෙම නටවන්නේ බලවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ඉන්නවා. හොඳට බණ භාවනා කරපු ඒගොල්ලෝ තමයි. තුන්වෙනි කට්ටිය හතරවෙනි කට්ටිය කියනෝ නෑ බලවත් දිව්‍යම් බ්‍රහ්මයන් ඉන්නවා. ඒ දිව්‍ය බ්‍රහ්ම එක එකනට සංඥා ගෙනත් දානවා. ගෙනත් දැම්මට පස්සේ ඒක සංඤ්ඤේ වෙනවා. සංඥා වයින් කරපාවය විසංඥා වෙනවා. ඒ නිසා මේක සම්නිකර දෙයියන්ගේ වැඩක් කියලා. මේ සර්වචනාංශ දේව කරපස්සේ ඒ පොට්ටපාද කියනවා ස්වාමීන් වහන්සේ වන්ද පැත්ත කරලා මේව අහගෙන ඉන්නකොට මට ඔබ වහන්සේ මතක් වුණා. අනේ ඔබ වහන්සේ හිටියානම් මේකට කෙලවරක් කරනවානේ. අපි මේ අතර වැදගත් මාතෘකාට ඇවිල්ලා අවංකව මත ප්‍රකාශ කරාට කිසි කෙනෙකුට ඒතරක් පේන්නේ මෙතන ඉඳගෙන මත ප්‍රකාශ කිරීමයි කරන්නේ. මම ඔබ වහන්සේ ජීවත් වුණා ස්වාමීන් වහන්සේට පිරිත කෙලවර ඉඳද්දී අද මට ඔබ වහන්සේ හම්බුණා අපිට අනුකම්පා කරලා මේ අபிසඤ්ඤා නිරෝධය කියන එක කියලා දෙන්නේ කියලා. එතකොට සර්වඥාන්සේ කියනවා පොට්ටපාද යම් කිසි කෙනෙක් කියනවා නම් අ හේතු අප්‍රත්‍යයෙන් මේ සංඥා පහළ වෙන්නේ කියලා එයා හොදලාවත් ගොඩව ගන්න බැරි භයානක දෘෂ්ටියක් ඇති කෙනෙක්. ඒක තමයි නරකම දිට්ඨිය. අ හේතු අප්‍රත්‍ය නෙවෙයි සංඥාව ඒකාන්තයෙන්ම පහළ වෙන්නේ සප්පච්චේ සප්‍රත්‍යයෙන් කිය. ප්‍රත්‍ය හේතු සහිතව පහළ වෙන නිසා ආර්යා මුලින්ම වලිග කපා ගත්ත වෙනවා බෙල්ල කපා ගත්ත වෙනවා. එවැනි කෙනෙක් බුදු කෙනෙකුටවත් ගොඩ ගන්න බෑ. යම් කිසි කෙනෙක් හිතනවා නම් ඉබේ සංඥාව පහනවා ඉබේ සංඥාව යනවායි කියලා කිසියම් ආචාර ධර්මයකට කිසියම් ගුරුකුල પરම්පරාවකට කිසිම ක්‍රමයකට යටත් කරන්නත් බෑ වැඩක් කරන්නත් බෑ. සංඥාව ඒකාන්තයෙන් හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙන්නේ සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුච්ඡන්ති කියලා බුදුසසුන සඳහන් කරන ශික්ෂාවයි සංඥාවට උදා වෙන්නේ හික්මීමයි එහෙම නැත්නම් දමනයයි එහෙම නැත්නම් පාලනය කර ගැනීමයි ශික්ෂාව තමයි සංඥාට හේතු වෙන්නේ කියලා. ශික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ, ශික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ කියලා සරුවඥයන් සඳහන් කරලා තියෙන නිසා යම් කිසි කෙනෙක් තමයි හික්මෙන්ට කැමති නම් අද මොන තරම් කැත මොන තරම් නාස්තික සංඥාවක හිටියත් එයා හදන්න පුළුවන් බුදු කරවට පුළුවන්. හැබැයි ඉබේ සංඥාව පහල වෙනවා ඉබේ සංඥාව දුරු වෙනවා කියන මනුස්සයා හික්මන්ට නම් බෑ. මේ සංඥාව ආත්මය කියවට ප්‍රශ්නකුත් නැහැ. දෙයන්නාචලුවට දැම්මයි කියව ප්‍රශ්නකුත් නැහැ. බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණ දැම්මයි කියව ප්‍රශ්නකුත් නැහැ. යක්ක හික්මවන්න පුළුවන් ශික්ෂාවට කැමති නම් කියලා සර්වඥාන්සේ මේ සූත්‍රයේ විශේෂයෙන්ම දීඝනිකායේ පළවෙනි සූත්‍ර 10 සීලය පිළිබඳ දීර්ඝ විස්තරයක් දෙනවා. මොකද්ද ශික්ෂාව කියන්නේ කියලා. ඒ අපි දාලා වශයෙන් හිතාගනිමු. පීඩු කිරීමක් වශයෙන් ගියේ කොට දෙන පංචිල් කියලා. පංචිල් තමයි පණ වාගේ රකින්නවනම් ඒ මනුස්සයාට සම්පූර්ණ නිවනට දොර ඇරලා තියෙනවා. ඒකවත් නැත්නම් ඉතින් මේ මනුස්සයා කොච්චර නැටුවත් එයාට තේරුම් ගන්න වෙනවා මට අඩු ගානේ ශික්ෂාගරුක වෙන්නවත් බෑ හික්මෙන්නවත් බෑ කියලා. ඉතින් එහෙම කෙනාට අර සූතමේ ඥානයේ වැඩි, චින්තාමේ ඥානයේ වැඩි ප්‍රත්‍යක්ෂයේදී කර වෙනවා, අන්තභාග වෙනවා, දුර්වලක බාටපත් වෙනවා. ඒ නිසා බුදුම විස්තරයක් ඒ දීකනිකායේ මුල් සූත්‍ර 10ම ත්‍යාග පොතේ කියන්නේ සීලඛණ්ඩේ කිය. සීලය තමයි තියෙන පුදුම විස්තරයක් එකේ තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරනවා අපි සීලේ මාර්ගයෙන් මේ කාම ගුණය නැතහැරලා ඊට පස්සේ චිත්ත භාවනාවක් කරනවා. චිත්ත භාවනාවක් කරනවා කියලා කියන්නේ රූප කර්මස්ථානක හිත පවත්නවා. ආනපානිය හරි පිම්බි මහැකිලිම හරි එහෙම නැත්නම් වෙන කසින භාවනාවක් හරි එහෙම නැත්නම් ධක්මනේ හරි එදින්දා වැඩවල සතිය පැවැත්වීමෙන් හරි ඒ චිත්ත භාවනාවක් කරලා ඒත් එක්කම අර සීලය විතික්‍රම කෙලස් නැති කරන ඡණ්ඩපරුස කෙලස් අයින් කරන සීලය රකපු කෙනාට බුදුරජාණන්සේ ආහාරය පමණ දැන ගැනීම ඉන්ද්‍රිය සංවරය භෝජන මත්ඤ්‍යතාවයේ මේ වගේ දේවල් සීලත් එක්ක සම්බන්ධ කරලා සමාධි ශික්ෂාව පෙන්ලා දෙනවා. සමාධි ශික්ෂාවේදී පෙන්නනවා මේ කාමයට කාම සංඥාවත් දෙක අයින් කරන්න පුළුවන් කියලා. කාම කියන්නේ කාම ගුණ නැත්නම් කාමය කියලා කියන්නේ මේ ස්ත්‍රී පුරුෂයන් හරකුම් බල්ලන් රත්තරන් මිනිමුතු මුතු මණික් එහෙම නැත්නම් මේ භවභෝග සම්පatti. අපිට ඒක අයින් කරලා තමයි අපි මේ වගේ තැනකට ඉන්නේ. ඒකට අපි කියනවා කාමයේ අබිනිෂ්ක්‍මණය කිරීම කියලා. කාමයේ අබිනිෂ්ක්‍මණය කරාට මෙතෙන් ආවට පස්සේ හිතට කාම ඡන්ද එනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. දැන් සංඥාට අපි පොඩ්ඩක් අත තියලා තියෙන්නේ. මෙන්න මේ කාම සංඥාවෙන් අයින් වීම තමයි නිවර්ණ ප්‍රහාණය කරනවා කියලා කියන්නේ. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා. ඒ කාම සංඥාව අයින් කරන්න බෑ ප්‍රතිපදාවක් නැතුව. වීතිකම් කෙලෙස් නැති කරන සීල ශික්ෂා වගේ මෙතන සමාධි ශික්ෂා අවශ්‍යයි. ඉතින් ඒකටම නාලා කියලා සුදු ඇඳුම් ඇඳගෙන සුදු ඇඳුම් ඇඳගත් කට්ටියක් ළඟ ඉඳලා සීලයක සමාදන් වෙලා අපි ආස්වාද ප්‍රසවාසයේ හිත බඳිනවා. මෙදල යම් වෙලාවක ඒ රූපයේ හිත හිටියානම් ඒ මාර්ගෙන් අපිට කාම සංඥා දුරු කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනම වෙලාවක ආස්වාස්වාසයට සංඥාව පොවලා විතක්කේ හරහා ਵਿਚාරේ හරහා ආස්වාස්වාසයේ සියලුම අංග ප්‍රත්‍යංග ලකුණු ව්‍යංජනන ව්‍යංජන ස්වභාව ලක්ෂණ දකින්න දකින්න කාම සංඥාව දුරු වෙනවා. එනිසා කාම සංඥාව දුරු කරන්න නම් රූපේ පිළිබඳව නිමිති ගැනීම ආරමුණු කිරීම සංඥා ඇති කිරීම බහුලීගත කරනවා. කරන්න කරන්න කරන්න කරන්න ආනාපානයේ විස්තර හොයන්න හොයන්න කාමචන්දේ දුර වෙනවා. කාමචන්ද කියන්නේ විවිධ අරමුණු පැත්තේ ඇවිද යන එක. විවිධ අරමුණු વિશે හිත විසිරී යන එකට කියනවා කාමචන්දේ කියලා. මූල කර්මස්ථානයේ විස්තර හැවීම වැඩි කරන්න වැඩි කරන්න ඒක හඳුනා ගන්න ගන්න මේ මුල මේ මැද මේ අග මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය ආස්වාසය නෙවෙයි කියලා හඳුනා ගන්න ගන්න කාම සංඥා දුරු වෙනවා ඊට පස්සේ මේ රූපය පිළිබඳව විස්තර හොයන්න හොයන්න රූපය මෙහිට මෙහිට ගෙවන් වෙන්න පටන් ගන්නවා රූපේ නෙවෙයි ගෙවෙන්නේ සංඥාව හුද්දටම ආස්වාසය වෙන්කල හඳුනා ගන්න ගත්ත දිදුලන සංඥා බලහන් ඉන්නකොට ඉන්නකොට පේනවා විපරිණාමයටපත් වෙනවා මේ ප්‍රස්වාසයේමයි කියලා වෙන්කොට හඳුනා ගැනීම සඳහා තියෙන සංඥා ඒක සරුවචනාංශයේ ආකාර නිමිටි උද්දේශ ලිංග කියලා හතරකට බෙදෙනවා. ආනාපානේ ආස්වාසේ ආකාරය ආස්වාසේ ලිංගය ආස්වාසේ නිමිත්ත ආස්වාසේ උද්දේශය. ආකාරය කියලා කියන්නේ ඒක ඊකට පටන් ගන්න සීක්‍රින් ඉවර වෙන එකක්ද? සීක්‍රව පටන් ගන්න හිමීටි ඉවර වෙන එකක්ද කියලා ආකාර පේනවා. ඒකට ලිංගයක් තියෙනවා ලකුණක් තියෙනවා ආස්වාසයට ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න ආස්වාසයේ සීතල නම් ප්‍රස්වාසයේ උණුසුමයි. දැන් ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ කොටයි කියලා ලකුණු. ඊගාට නිමිත්තක් කරගන්නවා මේක නාසිකාග්‍රේ මගේ හැපෙන්නේ. මේක උදරේ පිම්බීමේ හැකිලිමේ හැපෙන්නේ. මගේ පපුවේ හැපෙන්නේ. කියලා ඒක නිමිත්ත තමයි ජීවත් වෙන මොහොතේ වර්තමාන සම්බන්ධ වෙන නිමිත්ත. ඒකට ಉದ್ದೇಶයක් තියෙනවා. ඒකට ආස්වාසය කියලා නම කියනවා. ඒතර ප්‍රසවාසනට ඒකට වෙනම ආකාරයක් තියෙනවා. වෙනම ලිංගයක් තියෙනවා. වෙනම නිමිත්තක් තියෙනවා. වෙනම ಉದ್ದೇಶයක් තියෙනවා. මෙන්න මේක අල්ලගත්ත ගමන් සවිස්තරව ආස්වාස බල ප්‍රසවාසය බලපු ගමන් මේක සංසිඳන පටන් ගන්නවා. මේ සංසිඳීම නිසා මෙතන වෙන්නේ සංඥාවේ සංසිඳීමක්. පොද සංඥාට වෙන ටෝච් එක ගහලා බලන්නේ. බලනකොට වෙනවා සංසිඳනකොට අපේ හිත අර දෙවෙනි අදහස දරන මිනිහා වගේ හිතන මේ සංඥාවමයි ආත්මය කියන්නේ සංඥාව නැති වෙගෙන යනකොට හුස්ම නැති වුණා වගේ කියලා අපිට තේරෙනවා. ඒසාව ඕන කෙනෙක් කියන්නේ හුස්ම දැන් නැති වුණා, නුපෙනී ගියා, මෙනෙහි කර ගන්න බැරි වුණා කියලා. මොකද හඳුනා ගන්න ලකුණු නැති වෙනකොට ඒ දේ නැති වුණා කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. ඉතින් ඒක හොඳට පේනවා ආස්වාද ප්‍රසාරද කියනකොට ආස්වාද ප්‍රසාරසේ නැති වෙනවා. මැරෙන්නේ නැහැ. ආශ්වාස නැති වෙන නැරෙන්න බෑ ඔක්සිජන් නැති වෙන නිසා මැරෙන්නේ නැහැ වෙන්නේ සංඥාව නැති වෙන එක ඊට පස්සේ ඒ කෙනාට ඒ ඒ හොල්මන් ඇසේ විවිධාකාර භූත රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පේන්න පටන් ගන්නවා පිටින් සංඥා නැතිකොට හිත සංඥා හදාගෙන බලනවා ඒකට කියනවා රූප නෙවෙයි රූප සංඥා කියලා නිසා කාමයට කාම සංඥාවත් රූපයට රූප සංඥාවක් අයින් කරපුවාට පස්සේ විශාල ගැඹුරකට යන්න පුළුවන් ඒක අරූප ධාන හරහායි සමත භාවනා විස්තර කරන්නේ විපස්සනා හොඳටම දැනගන්න පුළුවන් මෙන්න මේක නිසින්ින්දේ මණ්ඩි තැම්පත් වෙන්න ඇරියොත් මේක නිසින්ින්දේ හීතල වෙන්න ඇරියොත් ඔය අනම්මනම් ඔලුවට දාගන්න නැතුව එන්නේ එන්නේ එන්නේ තමන්ද ඒ තාමත්ම සියුම් සංඥාවේ යන්න පුළුවන් අල්ලන්න පුළුවන් අන්තිම දැල්ලට අල්ලනවා හරියට කියනවනම් නිින්ද යනකම්ම සතිය පවත්නවා වගේ කොතෙන්ද යනකම් මට නිින්ද අල්ලන්න පුළුවන්ද කියලා ඒකට කියනවා බුදුහාමුදුරුවෝ සංඥග්ගේ කියලා. සංඥා යන්න පුළුවන් අග කෙලවරට යනවා. ඒක ඉතින් එහා පැත්තේ මැරෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. මොකද සංඥාවට අහු වෙන්නේ නැතනක් වෙනවා. ඉන් එහාට මේ මනුස්සයාට භාවනාත්‍ය මොකක්වත් කරගන්න බෑ. මොකද හිත හැංගී ගන්න. ලීන භාවයටපත් වෙනවා. ඉතින් දන්නේ නැති කෙනා නිින්ද ගියයි කියලා හිතනවා. නමුත් සංඥාගෙට ගියාට පස්සේ සංඥා නිරෝධයක් සංඥා ක්ෂය වීමක් සංඥාය වැයවීමක් දැක්කට පස්සේ යකදාකවත් දුකක් නැති, ඝර්ෂණයක් නැති, ගැටුමක් නැති තැනකට හිත යනවා. ඉතින් එතකොට යාර බේන්නේ පණ ගියාවා. මලා වගේ. මොකද සංඥාව ආත්මය කරගෙනයි අපි ජීවත් වෙන්නේ. ඒක නිසා දෙවෙනි මතයේ පොට්ටපාද ඉදිරිපත් කරන ස්වාමීන් කෙනෙක් කියනවා සංඥාව කියන්නේ ආත්මය කියලා. සංඥාව තියෙනකොට ආත්මය දැනෙනවා. සංඥා නැතිකොට ආත්මය නැති වෙනවා කියලා අපි බය වෙනවා. නමුත් ਸਰවඥන්සේ සංඥාකේ දක්වම කියලා දෙනවා කරන හැටි. ඕක තමයි බුදුහාමරගේ ප්‍රතිපදාව කියන්නේ. ආන්න එහෙම සංඥාකේ විස්තර කරලා පස්සේ ආයශ්‍රය පොට්ටපා දානවා අවසරයි ස්වාමීන් වහන්සේ සංඥානුකෝබන්තේ පුරුෂස්ස අත්තා උදාහු අඤ්ඤා සංඥා අඤ්ඤා අත්තා. ස්වාමීන් ඔය කියන සංඥාකේ කියන ඒ පදනම ඉඳගෙන අහනවා ස්වාමීන් වහන්සේ මිනිස්සෙකුට සංඥාවද ආත්මය කියලා කියන්නේ ආත්මය සංඥාව එකද නැත්නම් ආත්මය එකක් සංඥාව එකක්ද කියලා. අර ඉස්සර බුදුජානනාංශයේ පැහැදිලිවම අර මත හතර ප්‍රතික්ෂේප කරාට පුට්ටපාදිකේ තියෙන මේ ආත්මේ සංඥා වශයෙන් හඳුනා ගන්න ගතිය නැවත පිරිසිදු කරගන්න යහනේ. පේන්නේ කරදර කරනවා. පේන්නේ එකම දේ නැවත අහනවා. ඒක නමුත් මේ ප්‍රශ්නේ නැති කෙනෙක් ලෝකේ නැහැ. කවුරක්වත් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. බුදු කෙනෙක් දැකලා අහන්න ඕන ප්‍රශ්නේ මේකයි කියලා දන්නෙත් නැහැ. ඒ පොට්ටපාද අන්‍ය තීර්ථකෙක් වුණාට එයා අහනවා සංඥානුකෝබන්තේ පුරුසස්ස අත්තා උදාව් සංඥා අඤ්ඤා සංඥා අඤ්ඤා අත්තා. මේ තමයි අද දවසේ අපි ඉගෙන තියාගත්ත වාක්‍ය නැත්නම් මේ පොට්ටපාද සූත්‍රයේ අද අපි දවසේ ධර්මදේශනාට ඉදිරිපත් කරන්න හදන්නේ. එතකොට බුදුසසුන ආංශය විස්තර කරලා කිව්දන්ස කිසිේත්ම බණින්නේ නැහැ. ඔබ මේ ආත්මවාදී මිනිස්සු මයිලකට ඉන්න බා කතා කරන බල මිත්‍යා දෘෂ්ටිකෝ එහෙම කතා කරන්නේ නෙවෙයි. පොට්ටපාද පොට්ටපාදනේ කතා කරලා අහනවා පොට්ටපාද කිම්පනතුම් පොට්ටපාද අත්තානම් පච්චේසි. පොට්ටපාද මේ સંદર્ભේලා ඔබ ආත්මය කියන්නේ මොකටද කියලා. ඔබ ආත්මය කියලා කියන්නේ මොකටද? ඉතින් ඒකට අනුව තමයි උත්තර දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ආත්මය කියන එක නිර්වචනය කරන්න ගිය ගමන් පොට්ටපාදගේ මෝඩකම සමාදන් වුණා වෙනවා. ආත්මයක් ඇති කෙනෙක් බවටපත් වෙනවා සරුවචන වහන්සේ. ආත්ම දෘෂ්ටි පිළිගත්තා වෙනවා. නමුත් පොට්ටපාද ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මාංශය අවංකව තමන්ගේ විදෙට්ට ආපු සරුවචන වහන්සේගෙන් ඇතුලෙන් වෙන ප්‍රශ්නයක් අහන්නේ. ඒ නිසා කියන කොටවාද උඹ ආත්මයයි කියලා මොකද්ද අහන්නේ? මොකද්ද වටහාගෙන තියෙන්නේ? මොකද්ද පිළිගන්නේ කියලා. එතකොට පොට්ටපාද කියනවා ඕලාරිකෝ හම්බන්තේ අත්තම් පත්තාන පච්චේසි. පච්චාමි. සාංශමේ ඕලාරික ආත්මයයි මම මේ ඕලාරික දෙයයි ආත්මය කියලා ගන්නෙ රූපී. මම ආත්මය කියලා ගන්න මේ රූපස්කන්ධය. එහෙම නැත්නම් මේ භෞතික විද්‍යාඥයා ගන්න රූප ධර්ම ටික. භෞතික දේ. ඒ වගේම චාතුම් මහ මහා භූතිකම්මේ පටවිය ආපෝ තේජෝ වලින් හදිච්ච මේ හතර මහා පුත ඇති රූපේ කබලින්කාරාහාර භක්කෝ මේ හපල කන දේවල් කන ශරීරේ ජීවිත හැම කෙනාම කැමී ජීවත් වෙන්නේ කැමැතු ජීවත් වෙන්න බෑ ඒ නිසා ජීවිතයයි පොට්ටපාද ඕලාරික ආත්මය හඳුනගන්නේ රූපී චාතුම් මහා භූතිකෝ කබලින්කාරාහාර භක්කෝ මෙන්න මේකට මම ආත්මය කියලා කියනවායි කිය දැන් බුදුරජාණන් වහන්සේට සාකච්ඡා ඉදිරියට ගෙනියන්න පුළුවන්. මොකද පොට්ටපාදේ හරස් ප්‍රශ්න අහන්න නැතුව කවදාකවත් බුදුරජාණන් වහන්සේ හිතන මේ මිනිස් ආත්මය කියලා කියන්නේ මේකටයි කියලා ඒ බුදුරජාණන්ගේ හිතවිල්ලම වැරදි සරුවඥ නැහැ. නමුත් අර මනුස්සගේ ප්‍රශ්නට උත්තර දෙන්න ඕනේ සාහනවා. ඔය සංඥාව කියනක නම් මම උඹට කියලා දුන්න දැන් සංඥාවේ අග්‍රයට යනකම්. දැන් උඹ අහනවා සංඥාවයි ආත්මයි එකද කියලා. උඹ මොන මොකක් ආත්මය හිතලා හිතාගන්නද කියන්නේ කියලා. ඉතින් එතකොට මේ රූපී ආත්ම භාවය පේනවා. ඉතින් අද ඉන්නේ භෞතික විද්‍යාඥයෝ එහෙම නැත්නම් භෞතික වාදීන් රූපය ආත්මය කරගෙන ජීවත් වෙන්නේ අද ඉන්න හැම බෞද්ධයෙක්ම එහෙමයි. ඒ නිසා අපි ජීවිතේ පුරාට රූප එකතු කරන්නේ. ඉඩම්, යාන වාහන, කොට්ට මෙට්ට, ෆ්‍රිජ් මේ කොහොම එකතු කරලා හිටනවා පොහසත් කියලා. ඒක ලියලා යම් තැනක ප්‍රියෝපදන රූප තියෙනවනම් එතෙන්ට ඕනේ දුරක් ගෙවාගෙන යනවා. මොකද මේ රූපය මට ආත්මයක් වගේ වෙන්නේ. ඒ නිසා කාටවත් පොට්ට පාදර බණින්න බෑ. මොකද අපේ විද්‍යාවේ සපාලනච්චෝ දෙන්න හදන්නෙම අපිට ඔය උඹටම කියලා ඊටමක් අපි හොයලා දෙනවා උඹටම කියලා ගයක් හදලා දෙනවා ඔන්නෝ කියලා වාහනයක් හදලා දෙනවා උඹ මට ඡන්ද දීපන්. ඉතින් අපි ඡන්ද දෙන්නේ වෙන මොකටද රූපෙට තමයි. ඒ නිසා රූපී ආත්ම භාවයක් ගැන කතා කරනවා. බුදුරජාණන්සේ මේකට කිසිසේත්ම චෝදනා කරන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට රූප ටිකක් ඕනේ. ජීවිතයක් පවත්වන්න රූප ඕනේ. ඒ නිසා මේක ප්‍රතික්ෂේප කරොත් බුදුරජාණන්ට උච්ඡේදවාදයට වැටෙනවා. සීදීනසා ගන්නන්ට අනුග්‍රහ කරා වෙනවා. නාස්තික වාදයකට යනවා. බුදුසසු කියනවා හොඳයි පොට්ටපාද. එහෙමනම් ඒවම් ඒවම් සම්තේතේ පොට්ටපාද අඤ්ඤාව සංඥා අඤ්ඤා අත්තාති. බොයි කියන විදිහට ආත්මේ රූපේ නම් හතරමහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවනේ. කබලින්කාර ආහාර වන්තර අඳල්පව තියෙනවනේ මං කියන සංඥාව ඕකට වෙනස්. ඒ කියන්නේ අරක රූප ධර්මය මම කියන සංඥා නාම ධර්මය. ඒ නිසා අඤ්ඤාව සංඥා අඤ්ඤා අත්තා. ආත්ම එකක් සංඥාව එකක් කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා නිකම් පොදු නිගමනයක් කරනවා ඔබ මේ ආත්මේ සංඥාව කියලා නැත්නම් හර පද්ධතියක් තියෙන එකක් කියලා ආණ්ඩු වට්ටු කරන්න පුළුවන් එකක් කියලා වශී පවත්වන්න පුළුවන් එකක් කියලා ඔබේ අධිකාරී අර්ථය පවත්වන්න පුළුවන් එකක් කියලා නෙවෙයි ආත්මය කියලා ගන්නෙ. නමුත් පොට්ටවා දැනගන්නේ උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. උපදින සංඥාව මැරෙන්න ඉසලා ඒකත් විපරිණාමයටපත් වෙනවා. අඤ්ඤාව සංඥා උපජ්ජන්ති අඤ්ඤා සංඥා නිරුද්ධන්ති. උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ආස්වාසේ දිහා ඈතින් බැලුවොත් ආස්වාසේ එකක් කියලා ආයිතින් හැම වෙලාවෙම එක වගේ ආස්වාසයක් තමයි පේන්නේ. නමුත් ආස්වාසේ මුලමදාග දක්නාසුලුව සවිස්තර විස්තර බැලුවොත් මුලදී පේන අර සියුම් භාවයේ මැදට යනකොට වෙනස් වෙලා ගොරෝසු වෙලා හොඳට නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට ගිහිල්ලා ඊට පස්සේ ගෙවෙනකොට ආයතරයක් නොදැනෙන මට්ටමට ගිහිල්ලා ඒ නිසා උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ. ඒක ඒකත් විපරිණාමයටපත් වෙනවා. ඉතින් කොහෙද සංඥාවට ආත්මයක්? අඤ්ඤා සංඥා උපජ්ජಂತಿ අඤ්ඤා සංඥා නිරුද්ධಂತಿ. උපදින සංඥාණය මැරෙන්නේ. යත අඤ්ඤා සංඥා අඤ්ඤාත. ඒ නිසා ඔබ කියන රූපයේ එකම චිත්තක්ෂණයක්වත් ඉසුබුලාන තරමකටවත් විවේක ගන්න එකක් නෙවෙයි. රූප කියලා කියන්නේ ශක්තිය. මේ ශක්තිය වල තියෙන වේගයක් විතරයි. වෙන මොන්නම වනම සංහිඳියාවක්වත් සමතයක්වත් පස්සද්ධියක්වත් රූප වල නැහැ. රූප කියලා කියන්නේ අවිසිච්ච මීමැසි පොදියක් වගේ. ඉතින් බැලුව බැලමට මීමැසි පොදිය පේනවා. හැබැයි හැම මීමැස්සෙක්මත් හැම මීමැස්සෙක්ගේ හැම තට්ටක්වත් තප්පරයකට මෙච්චර ගාණක් කම්පන වෙනවා. ඒ තට්ටේ තියෙන අංශු පරමාණු ශක්ති තනි එක තැනක ඉඳ දන්නේම නැහැ. ආනිව කොටකට තමයි රූප කියන්නේ නිසා රූපය ඔය කියන විදිහේ පැවැත්මක් රූපය ඔය කියන විදිහේ නිත්‍ය භාවයක් පාණ්ඩු මට්ටු කරන්නේ ඉතින් උඹට ඕනේ නීචයට වැඩ කරන ගතියක් උඹේ විධානවලට වැඩ කරන ගතියක් නැති නිසා අඤ්ඤා සංඥා උපජ්ජಂತಿ අඤ්ඤා සංඥා නිරුද්ධಂತಿ මේ උපදින එක නෙවෙයි මැරලා යන්නේ ඒ තරම් එක චිත්තක්ෂණයක් ඇතුළත පවා මේක විපරිණාමයටපත් වෙන දෙයක් රූපී ඕලාරික ආත්ම භාවය ඒ වුණාට උඹ ඒකේ ආත්මයක් වහන්න හදනවා. මේක සර්වඥාන්සේ ඉන්න කාලෙම සස්සත දිට්ඨිය ඇති කෙනා උච්ඡේදවාදියාට බැන්නා. උච්ඡේදවාදියා කියලා කියන්නේ මේ භෞතික දෙයක් මේ ලෝකේ තියෙන්නේ මේක මරලා යනකොට ඉවරයි ඕකේ පස්සේ ඔය ගණන් ගන්න දෙයක් හොඳ ඉරුවත් හොඳ ලැබෙන ගතියක් නරක ඉරුවත් නරක ලැබෙන ගතියක් ඇත්තේ නැහැ. කොච්චර පව් කරලා මරනවත් ආයේ විඳින්න කවුරක්වත් නැහැ මැරිච්ච එක මැරලා යනවා. වග වෙන්න ඕනේ නැහැ කියලා උච්ඡේදවාදයක් ගත්තා. ඒ උච්ඡේදවාදය තුල මේ උපදින දෙනේ මැරලා. ඉතින් මොකටද ඔයගොල්ලෝ මේ සදාචාරයක් හදාගෙන මොකටද මේ කරදර වෙන්නේ කියලා ඒගොල්ලෝ නාස්තිකවාදයකට අරගෙන කියනවා. දැන් පොට්ටපාද මේ දෙක එකතු කරන්න හදනවා මේ රූපයේ ආත්මය තියෙනවා කියලා. ඒ නිසා ඒ ඒවකට පැවතිච්ච දර්ශනවල මේක කෝෂ නියාමයේ අනුව විස්තර කළේ මේ ශරීරය නැත්තම් මේ ආත්මය කෝෂ පහකින් යුක්තයි පිටම තියෙන කෝෂේ රූපීමයයි දෙක කෝෂය වේදනාමයයි තුන්වෙනි කෝෂේ සංඥාමයයි හතරවෙනි කෝෂේ සංස්කාරමයයි මැද්ද තමයි විඥානේ තියෙන ඕක තමයි ආත්මය කියන්නේ කියලා. එතෙන් තමයි දෙයයන් ආංශේ වැඩ ඉන්නේ කරඬු හතක් මැද දන්ත ධාතුන් වංශේ වැඩ ඉන්නවා වගේ. ඒ නිසා රූපීක ආත්මය ඒ වෙනකොටත් ප්‍රතික්ෂේප වෙලා තිබුණේ. නමුත් පොට්ටපා දානවා මේ ඕලාරික ආත්ම භාවය සංඥාවත් එකද කියලා. ඉතින් ඒක සරුවඥාන්සේ කඩන්නේ මේ සංඥාවයි කියලා ගන්න ওই රූපය එක චිත්තක්ෂණයක්වත් විවේක වෙන්නේ නැහැ. ඔබට ඕන විදිහට වැඩ කරන එක වැඩ කරන නියාම ධර්මයකට ඉතින් ඒකට ඔබ මගේ කියා ගන්නවද ඔබ ඒක? ඒක මට ඕන විදිහට පාත්තන්න පුළුවන් කියලා කියනවාද? කියන්න බෑ. ඉතින් ඒක නිසා අපි ජීවිතයේ දෙවෙනි දශකේ තුන්වෙනි දශකේ පළවෙනි දශකේ මන්ද දශකේ කියලා කියන හුඩු බැලිය අතර හොයවිලා අසුචිවල මුත්‍රාවල ලගිනව දශකේ. දෙක කියන්නේ ක්‍රීඩා දශකේ. ක්‍රීඩා දශකේ වැඩිම රූපත් එක තමයි. තුන්වෙනි දශකේ වර්ණ දශකේ වැඩිම උපමට්ටම් කරන එක තමයි. මේ ලස්සන රූපයක් හදාගන්න ලස්සන රූපයට බැඳෙන්න ඒ නිසා රූපයත් රූපේ ලස්සන කිරීම විතරමයි අපිට ඒ දශක දෙකේදී තිබුණේ. ඒක ගත කෙරුවට පස්සේ තමයි දැන් ඉතින් ඔය 60 පෙරුණාට පස්සේ නම් ඉතින් අනිච්චන් දුක්ඛං අනත්තං කියන්නේ නැතුවට අර වයසේදී හැම කෙනාටම එකම සින්දුව තමයි තියෙන්නේ. මේ රූපේම පමණයි. ඊට පස්සේ තමයි බල දශකයට එන්නේ. වර්ණ දශකේ පැනනට පස්සේ එතකොට රූපය කියලා කියන්නේ ශක්තිමත් දේහධාරි උත්තුංග දේහධාරි බලවත් දෙයක්. මොකද බලේ නැතුව ඇහිලා කන්න දෙන්න බෑනේ. දරුවන්ට ගන්න දෙන්න බෑ. ඒතකොට බලය අවශ්‍යයි. ඊට පස්සේ පස්වෙනි වතාවට යනකොට ඥාන දශකයේ තේරෙන පටන් ගන්නවා රූපෙන් ගන්න දෙයක්වත් නැහැ. මේ බලවත් වෙලා ගෑන දරුවන්ට හම්බ කරගන්නට උන්ගෙන් ඇතිලා සාන්තියකුත් නැහැ. මට මම විතරයි කියලා තේරෙන්නේ පස්වෙනි දශකයට යනකොට. එතකොට ඇහැපෙනියෝ නතර වේගෙන යනවා. කන් ඇහිම නතර වේගෙන යනවා. පස්වෙනි දශකේ ඉවර වෙනකොට කන් ඇහිම බ්ලඩ් ප්‍රෙෂර් එක සහ ඇස්පෙනීම කියන එක එක අවුරුද්දකට 6 සැරේ ගානේ කැඩෙන්න පටන් ගන්නවා. පරිහානියේ අවුරුදු 6ක ඉව වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අබුදුහාමුදුරුවෝ කිව්වොත් එමෙ රූපය ආත්මෙ නෙවෙයි කියලා එතකොට නම් ඡන්දෙ දෙයි. එමුද රූපේ අල්ලලා නටලා ඉවරනේ. නටපු අයට අදික දරුවන්ටත් බුදුහාමුදුරුවෝවත් පණිවිඩයක් කියාගතයි. මොකද උන් රූපත් එක්ක නටන වෙලාවනේ දැන්. ඉතින් බුදුහාමුදුරුවෝ කාට කියනවා අනේ බුදුහාමුදුරුවෝ කියන්නකෝ මේ පුතාට මේ රූපේ උච්චර වැදගත් නැහැ කියලා. කියන්නකෝ මේ දුවට මේ රූප ගැන උච්චර නටන්න එපයි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා උඹ නටන කාලේ උඹට හොඳයි. දැන් ඌ මයි ළඟට අඬ ගහන එනවා මේ දරුවන්ට උගන්වන්න. උඹටවත් තියනද බය ලැජ්ජාවක් මේ ආත්මය රූපය කියන එක තේරුම් ගන්න තරම්. නමුත් අපි මේ පොට්ටපාද ඇහුවට මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ නමුත් අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම රූපයට ගත කරන බව තේරෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් බලනකොට. ඇඩ්වර්ටයිස්මන්ට් කරන එක හොඳටම දන්නවා මොන කුණු හරි පෙන්නුවත් ලස්සනට කරනවා. කොච්චර සදාචාර නැතුණත් කොච්චර සංස්කෘතික ගති නැතුණත් කොච්චර Tamanට අහිමිකට වුණත් රූපේ හතර සැරයක් පෙන්නපු ගමන් ඕනම එකෙක් ගන්න. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් සයිකොලොජි එක දන්න ඕනම කෙනෙක්ගේ හැටියක්. ඕනේ රූපයක් නැවත නැවත පෙන්වන්න ඒකට නැදාකමක් ඇති බන්ධනයක් ඇති ඕනේ ශබ්දයක් ශබ්ද රූපයක් උත් ඇති. ශබ්ද රූපයක් අසන්න ආයෙක වෙන්න ඇති නැත්නම් උච්චර සෙන ගහන්නේ ඔය නැවත නැවත ඇහෙන්නේ මොකක් හරි ඔගේ සත්‍යයක් ඇති කියලා රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප වල තමයි ජීවිතය යන්නේ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා අපේ මේ ඕලාරික ආත්ම භාවයේ රූපී හතරමා භූතයන්ගෙන් හැදිලා තියෙනවා. ඒක කබලින්කාර ආහාර මේ අපල කන ආහාර වලින් තමයි හැදෙන්නේ. ඒකයි සංඥාවයි දෙක. ඒක නම් ඔබ ආත්මය කියලා කියන්නේ සංඥා වෙන එකක්. ආත්මය වෙන එකක්. මේක තේරුම් ගන්න එක මේ තේරුම් ගන්න අවස්ථාව තමයි මේ ආනාපානේ සංසිඳනකොට වෙවුලන්ට ගන්න අපි හීන්දාලි දාන්න ගන්නේ බය වෙන්නේ චකිත වෙන්නේ මේ මොකද වෙන්නේ කියලා බය වෙන්නේ මේ අපේ රූපය සහ රූප සංඥාව ගෙවෙන්න පටන් ගන්නකොට අපේ රූපෙට තියෙන ආදරය නිසා කායට තියෙන ආදරය නිසා ආත්මෙට තියෙන ආදරය නිසා මේ ආසව ප්‍රසස් නැති වෙනකොට කාය යම් යම් කොටස් නලියනකොට කම් යම් කොටස් නොදෙනියනකොට පුදුමාකාර බයකටපත් වෙනවා යම් ආකාරයකට රූප පිළිබඳව කුමර කුමරි සැපපැත්තෙන් හොයන කෙනාට සුඛපභෝගී පැත්තෙන් හොයන කෙනාට භවනව හරියනවා කියන්නෙම වැරදිලා. මොකද යාර පෙන්නේ මේ මෙච්චර ආසාවෙන් කාලපෝල හිතා හිටපු රූපය තමයි දැක දැක ආනාපාන සංසිඳින සංසිඳින නැතුව යනවා. නිසා මේ පොට්ටපා දහන ප්‍රශ්නේ නෑහුවට භවන කරන හැම කෙනාටම සමාධිය හරියනකොට විශේෂමයේ ක්ෂණ මාත්‍ර සමාධිය කණික සමාධිය හරියනකොට මේ ඇඟ බෙල්ල කඩාවට එන්න පටන් ගන්නවා. ඉඳගෙන ඉරියව ඉරිය තවත් ගන්න බැරුව යනවා. අතපය දඟලන්න පටන් ගන්නවා. ඒක පාට ගැස්සෙන්න පටන් ගන්නවා. ආලෝක පේන්න පටන් ගන්නවා. සද්ද જાති ඇහෙන්න පටන් ගන්නවා. මේ දේ වෙනකොට බය නොවෙන කිසිම කෙනෙක් නැහැ. ඕනම කෙනෙක් බය වෙනවා. මොකද මේ රූපේ ආත්මයක් කරගෙන ජීවත් වෙන කෙනාට ඒ රූපේට මැස්සෙක් වැහුවත් කුරුලාවක් ආවත්, කෙස් ගහක් කිදුනත්, දතක් හැලුනත් විශාල පාඩුවක්. මොකද යාගේ තියෙන්නේ මේ අණුගේ නවුන් තමන් පෙන්නන මේ සමමිතික රූපේ තමයි මම. මම බටහිර ගියාම කියන කට්ටියක් තමයි ස්වාමීන් වහන්සේලා ඔහොම කිව්වට රසාව කරනකොට ඒතන යම් ප්‍රමාණයකට මේකප් කරන්න ඕනයි කියලා. කිරුවේ නැත්තම් එන්න දෙන්නේ නැතිලු. පන් කන්තුරු කට්ටිය කැමති නැතිලු. එකම ඇඳුම දවස් දෙකක් අඳින්න බැරිලු. ඉතින් එහෙම තියෙද්දි අපි කොහොමද GestureDetector ඉඳගෙන භාවනා කරන්නේ? ඉතින් උත්තර දෙන්න බෑනේ. මොකද සුද්ධ කියන විදිහට සිටින් ඉඳින් කරන්නේ. සුද්ධ පිටිපස්සේගේ පැහියෝ පහින්දින යක්කු කියන දේවල් හැටින් අපි ජීවත් වෙන්න හදන්නේ. ඉතින් මේසර චාම් ජීවිතයක් කියලා කියන්නේ තමන්ටම තමන් නිඳා කරගැනීම. සංකර ජීවිතයක් කියන්නේ ලංකාවේ හිටියට කරන නිඳාවක්. ඉතින් මේ දේවල් තේරුම් ගන්න නැතුව භාවනා හිතක් හදනවා කියන එක හිතක් තේරුම් ගන්නවා කියන එක කරන්න බෑ. ඒක නිසා රූපී ලෝකයකට ගිහිල්ලා අපිට අරූපී වෙන්න බෑ. නමුත් දැනගන්න රූපී ලෝකය කියන්නේ පිස්සන් කොටුවක් කියලා. වයර් මාරු වෙච්ච කට්ටිය කියලා. ඉතින් ඒ පිස්සොත් එක්ක ඊට පිස්සය දෙන්න තෝරන්න බෑනේ. බල්ලොත් එක්ක බුදියාගත්තොත් මැක්ක වෙනවා වගේ. ඉතින් ගියොත් එහෙම තමයි. ඉතින් එහෙම කෙනෙකුට කියන්න යන්න දනකව ඕගොල්ලන්ට තේරෙන්නේ මේ රූපේ එකක් ආත්ම එකක් භාවනා කරන්න කියලා. ඔය පිස්සන් පියාටන් ඒව කියන්න යන්නත් නරකයි. නමුත් Taman දැනගන්න ඕනේ මේ විශ්ව විහාරත් එක්ක හිටියට ඒ පිස්සු බෝ කර ගන්න ඕන කමකුත් නැහැ. ඒ නිසා තමන්ගේ රූපෙට තියෙන දැඩි ආශාව එහෙම නැත්නම් ආත්මෙට තියෙන දැඩි ආශාව පළවෙනි සැරේටම අභියෝග වෙනවා. ඒ සමතේදී ආනපනික වෙනකොට ඇත්තටම කියනවා නම් පළවෙනි සැරේට අභියෝග වෙන්නේ සීලේ රකින්නකොට. සීලේදී තමයි අපිට මේ ආත්මයට උන ඔක්කොම දේවල් හොඳින් හෝ නරකින් සාධාරණව අසාධාරණව ලබා දීම තමයි දුස්සීලකම කියන්නේ. අසංවරකම කියලා කියන්නේ. අශිෂ්ටාචාර ගතිය කියලා කියන්නේ. සීතල නැති ගතිය කියලා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් ඒ රුචර්චකම් පාවා දීලා සීලක පිහිටනවා කියලා කියන්නේ සෑහෙන ආත්ම ශක්තියක් එහෙම නැත්නම් පැවෙන පාවා දීම. ඒ නිසා සරුවචන් සඳහන් කරනවා සික්ඛා එක සංඥා උපජ්ජಂತಿ සික්ඛා එක සංඥා නිරුද්ධං. තමන්ට මේ සංඥා පිළිබඳ දැනගන්න ඕනේ නම් ශික්ෂාව හරහා තමයි ඒ අපි ළඟ තියෙන රුචි අරුචි ගන්න ටික පොඩ්ඩක් පැත්තකට කරන්නේ. අපි ළඟ තියෙන මේ පෞරුෂත්ව ලක්ෂණ පොඩ්ඩක් පැත්තකට ගන්න බුදුහාමුදුරගේ ප්‍රතික්ෂාවක් නෙමේ ඒක. කරුව මේ කල්යාණ මිත්‍යන් විසින් සත්පුරුෂයන් විසින් කරන දෙයක් නේ. අමාරුයි. කිසි කෙනෙකුට ලේසි නෑ ශික්ෂාව. ඒකයි මේ ලෝකෙ මෙච්චර දුස්සීල. ඒකයි දුස්සීලිය ආණ්ඩු පිටවන්නේ. ඒකයි දුස්සීලිය යුද්ධෙන් දිනන්නේ. ඒකයි දුස්සීලිය ඡන්දෙන් දිනන්නේ. එහෙව් ලෝකෙක සුසිල්වතෙක් කියලා කියන එක පටන් ගන්නකොටම පරාදයි. සුසිල්වතා සිල්වත් වෙන්න හදනකොටම පරාදයි. ඒ මොකද ලෝකේ ජය තියෙන්නේ දුසිල්ලතුන්ට. බුදුසසුනහන් කියන්නේ අහං නාගෝව සංගාමේ ඡාපාතෝ ප්‍රතිසංසරං අතිවාක්‍යන්ති තික්කිසං දුස්සීලෝහි බෞද්ධං. මම යුදටවන් නැති කුසේ දුන්නෙන් වීදියේන ඊතල දරා කියාගෙන ඉන්නවා යුද්ධෙ ගියේ වෙන මොකටයක් අත්තේ ඊතල තමයි වදින්නේ බොහෝ දිනා දුස්සීලයි කියන වචන හරිම කටුසරයි අතිවාක්‍ය දෙයියට අපේන වචන තමයි මිනිස්සු කතා කරන්නේ ඒක ඉවසන්නේ සාධාරණ නාමයෙන් නෙවෙයි. මේ දුස්සීල ලෝකයේ මට ජීවත් වෙන්න බෑ පත් උත්තර දීලා. වාද කරලා. ඒ උඹලා දිනු කොහොමද දිනු? මට වාදයක් ඕනෙත් නෑ මම පරාදයි. කිව්වට පස්සේ සීලයක් කරතේ. ඊට පස්සේ දරුණු විදියට ඔය රූප සංඥාව දුර වෙනකොට රූප සංඥාවත් එක්ක වැඩ කරනකොට අපි මේ රූපය අපිට පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මැරිච්ච කට්ටියගේ රූප පේනවා. ඉස්සරහට වෙන්න තියෙන රූප පේනවා. ඉතින් මේ ඔක්කොගෙම පටලවෙන්නේ රූපේ ආත්මී කරගෙන ජීවත් වෙන කෙනාට තමයි. ඉතින් ඒක නිසා අද බෞද්ධ සිතාතානකට යන්න කොච්චර ලස්සන රූපමවලා ඒක ලස්සන කරලා පෙන්නනවද එන මිනිස්සුන්ට ඒක ප්‍රිය වෙන්න. ඒක ජනප්‍රිය කරන්න. නම් ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා යම් කිසි ස්ථානයක ඒ වගේ ආඩ්‍ය වෙලා සෙනගෙන් ගැවිසගෙන ඉන්නවනම් මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. මහසුඤ්ඤත සූත්‍රය කියනවා ආනන්ද මේ විදිහට සංඝයාගෙන් පිළිලා සීනාසනේ ලස්සනට තියෙනවා මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා මෙතන නිවන තියෙන්න බෑ. මොකද නිවන තියෙන්නේ විවේක තැනක. නිවන තියෙන්නේ හුදකලා තැනක. මේ ආඩ්‍ය තුල මේ තෙද තුල ආගම තිබුණාට ධර්ම නැහැ. ඉතින් ඒක තීරුම් අරගෙන තමයි හොයන්නේ ආගමද රූපෙද අත්භාවයේද එහෙම නැත්නම් ආගමද හුදකලාවද විවේකද කියන එක සංඥාවත් එක්ක බලනවා හරි වැදගත්. සංඥාව තේරුම් ගත්ත මනුස්සයාට ඒ පෙරදිල්ල සතුටුයි. හොඳයි. කොංගින එක හරිෂෝ ඒ මොකද හේතුව මේ පිස්සම් පිහට්ටන් එක ගත කරනවට වැඩිය දුස්සීලයන් එක ගත කරනවට වැඩිය ආ ජීවිත කිට්ටු. ඒක නිසා මේ රූපේ ආත්මයත් සංඥාවත් ආත්මත් එකද නැද්ද කියන එක අපි මේ පොට්ටපාදට හේතු කරලා මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ ගත්තට අපි මේ භාවනා මධ්‍යස්ථානක නොවි ගත කරන හැම වෙලාවෙම මේ මහන්සි වෙන්නේ රූප සඳහා තමයි. මුළු ජීවිතේම ගත කරන්නේ රූපෙට අපේ ජීවිතේ සුන්දරම වයස තමයි අවුරුදු 6 ඉඳලා ওই 22 23 එක ඔක්කොම ගත කරන්න ඉගෙන ගන්න. ඊට පස්සේ ඉඳලා 55 වෙනකන් ගත කරන්නේ රූප හම්බ කරන්න. 55න් පස්සේ යනකොට රූප බලන්න ඇස් නැහැ. කන් දෙකට ප්ලග් ගහන්න ඕනේ. නාසයේ දිව වැඩ කරන්නේ නැහැ. වම තිනකොට දකුණ යන්නේ ඕන් එතකොට භයානක මානසික මාරාන්තික රෝගයක් එනවා. තමයි මාරාන්තික රෝගේ දැනෙන්නේ 55 දී. ඒක තමයි පෙන්ෂන් හරි. දැන් ඕස්ට්‍රේලියා පෙන්ෂන් අවුරුදු 70 වෙනි. එතකන් කඹරපන් ඊට පස්සේ උඹට සල්ලියක් දෙනවා ගෙදර ගිහිල්ලා ওই ටික වේදම් කරගෙන හිටපන් හිඟා කාලා මැදියා. මොකද 55 වෙනකන් හම්බ කරපු ටික මැදි මාරාන්තික රෝගයකට වේදම් කරා. මේ ලස්සනම ජීවිතේ කාලේ අපි මේ රූපයට ගත කරලා හම්බ කරන්න ගත කරලා අන්තිමට නාකි ගොම්මාල්ලෙක් වගේ හොරියයි බල්ලෙක් බැල්ලියක් වාගේ අන්තිමට කොටු වෙනවා. ඉතින් ඒ රූපේ පිළිබඳ පොට්ටපාතට බැන්නට අපේ ජීවිතත් විශේෂයෙන් බටහිර චින්තනයට අනුව හිතන ජීවිත සියල්ලම භෞතිකවාදී. ඒක තමයි ඒගොල්ලෝ හිතුවේ විද්‍යාව දියුණු වෙනකොට රූප ලෝකේ දියුණු වෙනකොට පොත්තමත් අද කළ පමණින් සියල්ල ලබා ගන්න පුළුවන් කියන තැන තමයි ගියේ. හැබැයි ගිහිලා බලන්න ඕනේ භෞතික ඒ දියුණු වෙච්ච සමාජයක කොච්චරනම් පරිහිලක් වෙලා තියෙනවද කොච්චර සදාචාරයේ පිළිලක් වෙලා තියෙනවද කියලා. නමුත් තාමත් ලංකා විවස්ථාවේ නපස්සවුදු සැලසුම් ගත්තොත් තාම සුද්ධ කීප එක තමයි ඉල්ලන්නේ අපි. තාම යටිතල පහසුකම් වැඩි කරන්න හදනවා. තාම සංනිවේදනය වැඩි කරන්න හදනවා. තාම රූප ධර්ම වැඩි කරන්න හදනවා. හදපු දවසේ අපි හිතන ඔය දුප්පතුන් ලැබෙන ලෝකේ එනතන් ඔය ස්වර්ග ලැබෙයි කියලා. නමුත් සර්වඥයන් සඳහන් කරලා තියෙනවා මේ සංඥාව උඹලව සැලසුම් හදන සංඥාව සැලසුම එනකොට නැහැ. ආශාසිය පටන් ගන්නකොට තියෙන සංඥා ආශාසිය මුලට නැහැ. ආශාසිය මුලට යන සංඥාව අගට නැහැ. ඕනම චිත්තක්ෂණයක උපාදේ වෙන වෙලාචිත සංඥාවේ නෙමෙයි භංගයට යනකොට විපරිණාමයටපත් වෙලා. ඒක දකින්න නම් මේ කාලය කියන එක ඉතාම තුනියට පතුරු ගහන්න ඕන පිටි ගහන්න ඕන. ඒක තමයි සතියෙන් කරන්නේ. මේ සත්‍යමත් කෙනාට නම් පේරෙන පටන් අර ගන්න මේ සංඥාව කියන එක ඔයගේ ආත්මයකට හේතු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බොහොම ඉක්මනට දිය වෙන වාෂ්පීකරණය වෙන දෙයක් කියලා. නමුත් හැම දේශපාලන ව්‍යවස්ථාවක්ම ආර්ථික සමාජික රාජ්‍ය දේශපාලන සෑම ව්‍යවස්ථාවක් හැදලා තියෙන්නේ නිච්ච සංඥාවයි. ඒවනි කෙනාට කවදාකවත් අනිච්ච සංඥාවක් පේන්න බෑ. ඒක පේන්නේ නාස්තික දෘෂ්ටියක් වගේ. මේ විදිහට සර්වචන්නාංශයේ මේ ආත්ම ඒකක් සංඥාව එකක් කියලා පෙන්වුවාට පස්සේ පොට්ටපාද කතා කරලා කියනවා නෑ ස්වාමීන් වහන්සේ මම කියනවා ආත්මය කියලා කියන්නේ මනෝමය දෙයක් කියලා. මනෝමය. අත්තානං පච්චක් පච්චංග අංග අංග පච්චංගේ සම්පූර්ණ වෙත අහිනීන්ද්‍රිය සහිත මනෝමය දෙයක් මේ ආත්මය කියන්නේ කියලා. මේ ආත්මය කියලා කියන්නේ අංග ප්‍රත්‍යංගේ සියල්ල සම සූක්ෂම කය කියලා අපි දැන් ඔය කියන්නේ. උගාක් වෙලාට ඒක අල්ලගත්ත මේ මෑතකදී මේ සූක්ෂම කය කියලා එකක් අල්ලගත්තා. ඒක ලිකම මේ සූක්ෂම කය තමයි ආත්මෙන් ආත්මයට යන්නේ. ඒක තමයි මේ විඥානේ දරන්නේ. ඒක තමයි ආත්මයේ තියෙන ඔක්කොම මේ මේ මේ සාමාන්‍ය කය නියෝජනයක් එකේ තියෙනවා. හීනේන්ද්‍රිය නෙවෙයි හැබැයි මනෝමය කියලා. ඒ කිය ඔක්කොමලා හිතුවා මේක තමයි බුද්ධ ධර්මයේ කෙලවර. උඩින් යන්නේ ඍජුබල ප්‍රත්‍යාරය කරන්නේ දිබ්බජක්කු දිබ්බසෝත පිහිටන්නේ මේ මනෝමය කයේ. ඉතින් ඒ නිසා මනෝමය කය පිටිපස්සේ සෑහෙන යන්න පටන් ගත්තා. මේ හිප්නොටිස්ම් හරහා එහෙම නැත්නම් මේ මුද්‍ර නිද්‍රා මහරහ මනෝමයයෙන් අතීතයට ගිහිල්ලා ලෙඩසුව කරනවා. මනෝමයයෙන් ඉස්සරහට ගිහිල්ලා ලෙඩසුව කරනවා. මනෝමයයෙන් තව කෙනෙක්ගේ හිත බලනවා. ඉතින් මේ සෙල්ලමට ගියාට පස්සේ මුළු බුද්ධ ආගම මැජික් එකක් කරගත්තා. ඒ වගේම සුවසේවාවල් පටන් ගත්ත හැම ආගමකම අපි දෙයන්නාචගේ නම කියලා කතා කරනවා ලෙඩ තියෙන තැනක ඇඟිල්ල ගහ ගන්න. එතකොට ඇඟිල්ල තිබ්බ තැන සනීප වෙනවා. ඉතින් ඒක මිනිස්සේ කියනවා ආර්සස් කාර්යය කොහෙද ඇඟිල්ල ගහන්න ඕනේ කියලා. දෙයනාසේ ස්තෝත්‍ර කියනකොට ඇඟිල්ල ගහන්න ඕනේ කොහෙද කියලා. ඉතින් අපේ බුද්ධ ධර්මයෙන් දැන් බෝධි පූජා තියෙනවා ලෙඩ සුව කරන්න. ළමයි හම්බ වෙන්න. මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. රට යන්න පුළුවන් වෙන්න. ඕන්න අපි මේ මනෝමය කාට හේතු වෙච්ච හැටි. ඒක කියලා එවැනි කරන හාමුදුරු මේ විශ්ව ශක්තිය ලෙඩ සුව කරනවා ටෙලිවිෂන් එකේ. ලෙඩ බේලාට ෆුක් ගන්න. මනෝ මේකයි වැඩ අරගෙන. ඉතින් මේවා බොහෝම ඉක්මනට ආගමක් පැතිරෙන වගේ පේන්න තියෙන දේවල්. ඒ නිසා පොට්ටපාද මේ අහන ප්‍රශ්නය අපිට පේනවා පොට්ටපාද ජෝකර් කෙනෙක් විලුකාරයෙක් කියලා. නෑ බුදු ආ බුද්ධ අහංකාරයෙන් තමයි ටොකවන්නේ. එක්ක මේ කය අල්ලා ගන්න එහෙම නැත්නම් මේ අපිට තේරෙන්නේ නැති වෙනම මනෝමය කය තියෙන 이르දිමේ දෙයක්. ඒකට බුදුරජාණන්සේ කියලා තියෙනවා ආදේශනා සහ ඊර්ති කියලා. ආදේශනා කියලා තව කෙනෙක්ගේ කයකට බලපාන කරන ශක්තිය. ඊර්ති කියලා කියන්නේ තමයි මැජික් පෙන්වන ඒවා. ඉතින් මේ දෙකම ආගම් පැතිරීමේ ක්‍රම. එදා ගොඩාක් කට්ටිය මේ දෙක කරා. ඒක නිසා කිව්වා මේ ස්වාමීන් වහන්සේ මම ඉස්සලා කිව්වේ නෙවෙයි ආත්මේ රූපී ඕලාරික හතුමහ භෞතික එකක් නෙවෙයි. මේ ආත්මේ මනෝමයයි අංග පච්චංගයන් සමන්නාගත අහීනේන්ද්‍රයයි ඔක්කොම සහිතයි කියලා. මේ සෑම මේ හොල්මන්ම අද නවීන විද්‍යාඥය අන්තිමටම තමන්ගේ නිද්‍යාත්මක සොයා ගැනීම හොයනකොට උත්තර දී ගන්න බැරි වෙනකොට පරණ විද්‍යාඥයන්ගේ බොරු අනුව මේ බුදුරජාණන්සේගේ මතයක් ණයට ගත්ත ගමන් ඌට Nobel Prize හම්බ වෙනවා. ඌට කියනවා මට හිතෙනවා මේ මුළු ඇඟේම නිර්මාණයක් සූක්ෂම කයක් මොලේ තියෙනවා. ඒ මොලේන් තමයි ඔක්කොම කරන්නේ. මොලෙන් තමයි ශරීරය මෙහෙවන්නේ හැම සංඥාවක් මොලේ තමයි ප්‍රොසෙස් වෙන්නේ මොලේ තමයි හිත පිටලා තියෙන්නේ මොලේ ඇතුළේ මේ ඔක්කොම තියෙනවා කියලා සම්පූර්ණ දැන් මොලේ සිටියම ඇඳලා මෙන්න මෙතන ඇහැ දැකීමේ කෘත්‍ය කරන්නේ මෙතෙන් ඇහිමේ කෘත්‍ය කරන්නේ මෙතෙන් නාසය මෙතන ගඳ මෙතන රස මෙතන අතපය හොල්ලන්නේ මෙතෙන් කියලා මුළු මේ මේ මුලියම සිටියන් කළ ඉවරයි මේකට හේතු උනේ දෙවෙනි මහා ලෝක යුද්ධේ දෙවෙනි ලෝක යුද්ධයේදී මොලේ තම ඩැමේජ් වෙච්ච මිනිස්සු හම්බුණා ඇති වෙන්න විද්‍යාඥයන් හොයලා බලන තේන මිනිස්සයා ජීවත් වෙනවා කන් ඇහෙන්නේ නැහැ. හැබැයි කනට මුකුත් වෙලා නැහැ. බලනකොට මුලිය අසවල් තැන ඩැමේජ් වෙලා. ඇස් පේන්නේ නැහැ. නහ ඇහැට මුකුත් වෙලා නැහැ, පේන්නේ නැහැ. බලනකොට දෘෂ්ටි බලන තැන තහණි වෙලා. මේ කට්ටිය සම්පූර්ණ මැප් කරා මුලේ මේ මේ තැන්වල වැඩ කරන්නේ. ඊට පස්සේ ටික දවසක් යනකොට ඇහැට මුකුත් වෙලත් නෑ අර හොයාගත්ත තැන්න මුකුත් වෙලත් ඈත් ඒත් ඇහැපේනවා. බලනකොට දැනගත්තා ඇහි පෙනීම ඉන්ද්‍රිය පෙන්නන පුංචි මධ්‍යස්ථාන 14ක් විතර මොලේ තැන් තැන් වල තියෙනවා. ඒ ඔක්කොම sannivedana කරන එකක් සෞත්‍යච්ච ගමන් බයි රූට් එකෙන් දාගත්තා කියලා. දැන් ඒක පුදුමාකාර විදිහට දිනු කරලා මේ සම්පූර්ණ සිද්ධ වෙන්නේ මොලේ ෆ්‍රන්ටල් ලෝබ් එකේ. ඒ කියන්නේ ක්ෂීරපාය සතාගේ අන්තිමට දිනුනෙච්ච කොටසේ මේක පිළිබඳව ඔක්කොම සිටියම තියෙනවා. හරියට මේ කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් එක වගේ. කොයි තොරතුරු කෝකෙන් දුන්නත් hard disk එකේ process කරලා තමයි printer එකට මේක කියනවා speaker එකට මේක කියනවා එයාගේ screen එකට මේක කියනවා ඔක්කොම සෙල්ලම් ටික hard disk එකේ තමයි තියෙන්නේ ඒ software වලින් කරන්න පුළුවන් මොන දෙයක් software වෙනස් කරන්න පුළුවන් ඉතින් දැන් මේක ඔය මනෝමය කය කියන එක විද්‍යාලෝකයේ මොලයත් මනසත් අනිකු sannivedana ඔක්කොම අතර කවදාකවත් නැති විදිහට අද තොරතුරු ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් බලන ඉන්නකොට පේනවා මේ තොරතුරු ලැබුණට ඒ තොරතුරු වලට අර්ථකථනයක් දීමේදී නවීන විද්‍යාවේ ඉස්සර ආදිමුත්තන්ගෙන් කිසිම පූර්වදර්ශයක් ලැබිලා නැහැ. ඒගොල්ලෝ ගත කරේ මේක දෙයයන්ාංශික වැඩක් කියලා. දැන් බලන යනකොට මැප් එකක් වැඩ කරන්නේ සර්කිට් එකක් වැඩ කරන්නේ සර්කිට් එක දන්නවනම් මේක එමේ කරන්න පුළුවන්. හැබැයි තාම ඒ සර්කිට් එක පරිපතය හදාරමින් හදාරමින් පිටිපසට යනකොට දැන් මනස මොළය විදායක ශක්තිය sannivedane වගේ දේවල් අද ඊටාම සියුම් තැන්ටපත්‍ර තමයි පොට්ටපාද සූත්‍රේ කිට්ටුවකට ගිහිල්ලා නැහැ. නමුත් මේගොල්ල කරන්නේ මේ වගේ අදහස් අරගෙන අරගොල්ලන්ගේ අර්ථකතන දෙනවා මට හිතෙන්නේ මේ මනෝමය දෙයක් තියෙන අංගප්‍රත්‍යංගන් සහිතයි හීනේන්ද්‍රයයි අහීනේන්ද්‍රයයි මේක තියෙන්නේ මොලේ කියලා. දැන් ඊට පස්සේ මෑතකම ඒක තව විසුණාට පස්සේ තියෙන අදහස් තමයි හැම සෛලයකම න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටිය තුල ඒ සෛලයට මොලයක් තියෙනවා. ඒක තියෙන්නේ RNA DNA වල. ඒ නිසා RNA DNA වල මිනිස්සෙක් කරන හැම වැඩක්ම සිද්ධ වෙනවා. ඒ නිසා සෛලයක් කැඩලා ගියාට පස්සේ සෛලෙන් තව සතෙක් හදන්න පුළුවන්. ක්ලෝන් කරන්න පුළුවන්. ඒකට බැලුවට පස්සේ ශරීරයට මොලයක් වගේ හැම සෛලයකටම න්‍යෂ්ටියක් තියෙනවා මේ න්‍යෂ්ටිය තමයි ඒ ඒ සෛලයේ මනෝමය කය මනෝ කය කියලා කියන්නේ න්‍යෂ්ටිය කියලා දැන් හදාන හදාන හදාන හදාන යනවා කිසිම භාවනාවක් නොකරන සදාචාරයක් නැති තමන්ට හැදෙන්න ඕන කමක් නැති අමන විද්‍යාවයි කියා ගන්නා කට්ටියගේ අදහස් තමයි මේ. හැබැයි හොඳක් තියෙන්නේ ඒ මිනිස්සු බෞද්ධයාටම බුදුහාමුදුරන්ගේ මත විකුණනවා Nobel Prize එක හරහා. පොත් ගහලා බුදුහාමුදුරු කියපේකම තමයි දෙන්නේ. ඒගොල්ලන්ගේ නිෂ්පාදනය නව නිර්මාණ වලට අර්ථකථන දෙන්නේ බුද්ධ ආගමේ. බෞද්ධයා කටාරගෙන බලා ඉන්න මේ රට ඒක එනකම්. විද්‍යාඥයා කියනකම් බලනකොට මොකුත් නැහැ මේ බුදුහාමුදුරන්ගේ ණයට අරගෙන. ඔය ගිය පාර අපේ මම ගොවිටි ඉස්සර සැරේ මම ඔය මේ මෙල්බන් ගිය වෙලාවේදී ඒ සභාව විටියෝ ග්‍රැන්ලි දරවත මහත්තයා අපේ විද්‍යාපර්තන සංගමේ සභාපති ඔය මොනවාද රේඩියේෂන් විකිරණශීලී එකෙත් ලොක්ක මේ කතා කරලාදී ප්‍රශ්නයක් ආවෙලා මම කව ප්‍රොෆෙසර් පොඩක් කතා කරලා මේ ප්‍රශ්නට උත්තර දෙන්න අපිට වැඩි ඔබතුමා දන්නවා ඒ නිසා මේක ඔබතුමාගේ ශේෂ්ත්‍රේ පොඩ්ඩක් කතා කරන්න කැමතියි කියලා අනේ බොහොම නිහතමානීව ඇවිල්ලා උත්තර දීලා කිව්වා මේ උගාක් කරුණට උත්තර තියෙන සූරංගම සූත්‍රයේ ඒක මහායාන සූත්‍රයක් මට ඒක ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පාටිකල් ෆිසික්ස් වලට ඉගෙනුවේ භෞතික විද්‍යාවේ ශ්‍රේෂ්ඨම ශිල්පයට ඉගෙනුවේ මේ සූරංගම සූත්‍රය දැන් විද්‍යානුකූල නිෂ්පාදන වලට අර්ථ ගන්නේ සූරංගම සූත්‍රයෙන් මෙන්න මෙච්චරයි සූරංගම සූත්‍රයේ තියෙන්නේ ඒක මහායාන සූත්‍රයක් කියලා බලන්න ඉතින් ඊට පස්සේ ඒ සූරංගම සූත්‍රයට අනුව තමන්ගේ නිර්මාණ නව නිෂ්පාදන ඊට දැම්මම පස්සේ බුදු කෙනෙක් වගේ තමයි පේන්නේ. ඒකට අහනවා මේ විද්‍යාචාර්යන්ට බුදුහමරට වැඩි නෝන මොලේ තියෙනවා. ඇත්ත නේ ඉන්න. අර පචේට අර්ථකථන දෙන්නේ මේ පොතේ. ඉතින් අපි මේ පොත කියවලා නැති නිසා බුදුන්ට වැඩි ඉස්සරහින් අර මනුස්සයා වදිනවා. ඒ මනුස්සයා හරියට graph ගහලා තොරතුරු දීලා මොලේ ප්‍රස්තාර පෙන්නලා වැඩි කතා කරා. ඉතින් අපිට හිතෙනවා මේ මනසට පුදුම නොලයක් තියෙනවා කියලා. ඒ නිසා අද අපේ හැදෙන දරුවන්ට මේ විපස්සනා උගන්වන්න නැතුව કોઈ පැහිඳිල්ල පැහින්දත් එක සුද්ධට වදිනවා. වඳින්න වටිනවා මොකද සුද්ධ දන්නවා මේ පොත කාරණාව තියෙන්නේ මේකේ තමයි කියලා. නමුත් අපි උගන්වන ගමන් දරුවෙකුට මේ විපස්සනා පොඩ්ඩක් උගන්වලා මේ වේදනා සංඥා සංඛාර විඥාන රූපත් එක්ක මෙන්න මේමයි බුදුරජාන්සේ පෙන්ලා තියෙන කියන එක පොඩ්ඩක් අත්දකපන් පොතේ තියෙන ලයිස්තු කියවන එක නෙවෙයි මෙන්න මෙතනයි මේ තියෙන්නේ කියලා දැක්කොත් ඌ කියනකොට ප්‍රොෆෙසර් කෙනකින් අහන්න පුළුවන් අනේ ওই ප්‍රොෆෙසර් ඔක ආවයි සූත්‍රයේ තියෙනවනේ කියලා ප්‍රොෆෙසර් බහින්න වෙනවා ඩෙස්ක් එකේ අනිවාර්යයෙන්ම උන්දලා ණයට ගත්ත දෙයක් උගන්වන්නේ බැලුව බැලමට පෙන්නේ බුදුහාමරටත් වැඩිය ඥානයකින් කතා කරනවා කියලා මොකද ඊට ඉස්සෙල්ලා ඒගොල්ලෝ පෙන්නපු හැම දෙයක්ම බොරු බව විකියාපාව දේවල් බොරු බව ප්‍රොෆෙසර් දන්නවා ඒ නිසා ප්‍රොෆෙසර් දැන් කියවන්නේ බුද්ධඝම පොත කියවන්නේ. කියවලා ඉදිරිපත් කරුවට පස්සේ අලුත් දෙයක් වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. විද්‍යාව গুপ্ত වෙලා දැන්. ඉස්සර গুপ্ত දේවල් සහ විද්‍යාව කියන්නේ සම්පූර්ණ දෙකක්. දැන් গুপ্ত දේ විද්‍යාවක් වෙලා විද්‍යාව গুপ্ত වෙලා මයින්ඩ් සයන්ස් කියලා එකක් හදාගෙන තියෙනවා. ඉස්සර විද්‍යාවට මයින්ඩ් නැහැ. මැටර් එක විතරයි තිබ්බේ. දැන් මයින්ඩ් සයන්ස් කියලා මේ චිත්ත විද්‍යා නැත්නම් හිත වැඩ කරන හැටි පිළිබඳ විද්‍යා කරන්න පටන් ගන්නවා. අවුරුදු 1400 කට ඉස්සර තමයි විනිශ්චයක් ගත්තේ විද්‍යාව ඇඟිලි ගහන්න යන්න එපා ওই පැත්තට. විද්‍යාව කියන්නේ රූප ධර්ම විතරයි කියලා. දැන් විද්‍යාව එමීට මීට නාම ධර්ම වලට යන්න ගියාම අපි කියනවා විද්‍යාව බුදුහුරු වෙයි. විදු විද්‍යාව බුදුන් සරණයි කියලා. මේක ජයග්‍රහණයක්ද පිරිහීමක්ද කියන්න බෑ. දන්නේ නැතුව බැලුවොත් සුද්දට වඳින්න ඉඩ තියෙනවා. විද්‍යාවට වඳින්න ඉඩ තියෙනවා අපිටත් වැඩිය මේගොල්ලෝ දන්නවා කියලා. නමුත් භාවනා කරලා මේ ශූන්‍යතාවය අවබෝධ කරන සංඥාව අවබෝධ කරන යන කෙනාට නම් තේරෙනවා කොතෙන්ද ගියත් කොයි හොඳ දෙයක වුණත් මුලට ගියොත් බුදුන් තමයි. විද්‍යාවේ කොයි එකේ වුණත් ඒ නිසා මේ මනෝමය කය කියන එක අද ලංකාවගේ සම්ප්‍රදාන කුල බුද්ධඝමී බෞද්ධයා අන්තවාදීව පිටිපස්ස යනවා. ලෙඩ රෝග සුව කරගන්න. තමන්ගේ මේ කාමක ලාමක ආසාවන් ඉෂ්ට කරගන්න ඉන්ද්‍රි බල සහිත ස්වාමීන් වහන්සේ නමක් රහත් කරුණා පටස්කාර. දැන් පඳුරට ගැහුවොත් තුන් හතර දිනක් විශේෂනවා. රහතන් වහන්සේලා. එයාට තියෙනවා මේක කරන්න පුළුවන් ඒක බණ්ඩකොට උන්දලා ඊවල් වල මරගාටි. ශීකර මහත්තයා ඉදා කියනවා ස්වාමීන් වහන්සේ ආසවල් දෙන රහතන් වහන්සේ උපවාසය දන්නවද? මම කොහොමද දන්නේ? ඒ රහතන් වහන්සේලා ආව කොළඹට ඇස් ඔපරේෂන් එකකට ඉතින් කිව්වලු දැන් දැන් කාලේ ඇස් ඔපරේෂන් කරනකොට මුළු ඇඟම හිරිවට්ටන්නේ ඇත්ත එක විතරයි හිරිවට්ටන්නේ කරනවා ඊට පස්සේ ගලු වැඳලා කිව්වලු අනේ දොස්තර මේ ශ්‍රීකර මහත්තයෝ මට මුළු ඇඟම හිරිවට්ටන්නේ කියන්නේ මට බයයි කිව්වා ඔපරේෂන් එක කරන්න. ඇහැ විතරක් හිරිවට්ටලා වරණ එක හරි බයයි කිව්වා. ඉතින් ශ්‍රීකර මහත්තයෝ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලාට බය තියනවාද කියලා. මොකද තෝගෙන රහතන් වහන්සේ තෝ අහවියේ රහතන් වහන්සේ කියලා. බය තියනවාද කියලා. උඹම උට අන්දලා රහතන් වහන්සේ කියලා ඌ මේ මුළු ඇඟම හිරිවට්ටන්න කියනකොට ඕන සැකේනවා. මොකද මේ අර රූපකය ආත්මය කියලා හිතාගත්ත වාද ගොඩක් තියෙනවා. මනෝමයකය ආත්මය කියලාගත්ත කට්ටියක් ඉන්නවා. මේක කියවපු කෙනෙකුට පේනවා මේ මිනිස්සු බුද්ධහම කොච්චර වැඩියට ජීවත් කරනවාද. එවන තමයි ආදේශනා පාඨ්‍යාරය තයි ඉර්ධි ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්යට පැත්තකින් තිය. බණ කියන එක නෙමෙයි බුද්ධහම පතුරන ක්‍රමේ මැජික් පෙන්වන එක. සූ කරන එක. මනෝමය කයින් වැඩ කරන එක. මේක පෙන්නන එක කියලා. ඒක නිසා මෙතෙන්ට එන්න මේ බුදුහාමර පෙන්න මේ පොට්ටපාය සූත්‍රය වගේ තියෙන කාරණා දැනගෙන මෙතෙන්ට එන්න කොච්චර භාවනා කරන්න ඕනද කියලා බලන්න. මේ දරුවෙකුට ඉස්කෝලේ යන දරුවෙකුට මේක කියලා දෙන්න අපි ඒ දරුවට දවසේ සෑහෙන වේලාවක් භාවනාවට දීලා දෙමව්පියොත් එක පුරුදු කරලා උන්ට කියන්න එපාය බුල කොච්චර තොරතුරු හෙව්වත් අන්තිමට අර්ථකථනය දෙන්න බුදුන් ළඟට යන්න එපායි අනිත් නැත්නම් ඕනම දෙයක් බලලා ඕනම බරුව කර්තකතෙන් දෙන්න පුළුවන්. මේ කතාවම කතෝලික පල්ලියට දුන්නා පොතක් ගහනවා. මේක දෙයන්නාංශගේ ඒකට කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා. ශ්‍රේෂ්ඨ නිර්මාණය බුදුහාමුදුරුවෝ. නමුත් බුදු දනති කියලා මේ සංඥාවක් බොලව, හීනයක් බොලව, මතයක් බොලව මේක අනුව උඹලා මේ මිනිස්සු රවට්ටන්න හදන්නේ කියලා. සංඥාව වෙන එකක් ආත්ම වෙන එකක්. මනෝමය සංඥා මනෝමය ආත්මේ නෙවෙයි මනෝමය කය නෙවෙයි ආත්මය පොට්ටපද අර විදිහට කිව්වට පස්සේ පොට්ටපද ඔබ කියනවා නම් මනෝමය මනෝමයංකෝ ආම්බන්තේ අත්තම් පච්චේ පච්ච පච්චේමි සංසමය ආත්මේ මනෝමය කියලා මම කියනවා අංග ප්‍රත්‍යංගයේ සම්පූර්ණතය අහිනින්දය කියලා හඳුනන කියනවා උඹේ ආත්මේ මනෝමය නම් ඒක නෙවෙයි සංඥා. ওই සංඥාවේ ආත්මය වෙනස් කියලා. ඒක තේරුම් අරගන්නකොට බුදුදහම කියන්නේ මම ඔබට කලින්ම කිව්වා. උපදින සංඥා නෙවෙයි මැරෙන්නේ. උපදිච්ච දෙක මැරෙන තරමටවත් තියන්නේ නැහැ. ඒක ඒ තරම් ඉක්මනට විපරිණාමයටපත් වෙනවා. ඉතින් එහෙම දෙයක් තුළ කොයිද සංඥාවක මේ ආත්මයක් හොයන්නේ? ආත්මේ තියෙන එක දිගට පවතින දෙයක් නෙවෙයි. වශීපත් ගන්න පුළුවන් නේ. ඉච්ඡිත සාර දෙයක් නෙවෙයි. මේකේ සාරයක් නැහැ. උපදින දේ එතනම මැරලා යනවා. ඒක නිසා උඹ ඔය කියන මනෝමය කයත් මනෝමය තත්වකුත් නෙවෙයි ආත්ම භාවය කියලා බුදුරජාණන්සේ ඒ පොට්ටපාද දෙන ඉදිරිපත් කරන මතය ඒක තියෙන නිස්සාරකම පෙන්නන මිසක්ක ඒක නිග්‍රහ කරන්න යන්නේ මොකද ලෝකේ ඉන්න 180ක් 90ක් මේ වැරදි මතයේ ඉන්නේ ඒගොල්ලෝ හිතනවා මේ මොනව හැදුවත් අර මේ මනෝමය කය හදා ගන්න ඕනේ. ඒක පුළුවන්න්නේ ප්‍රත්‍යාරසයි දෙයන්නාන්සේට. ඒ නිසා මේ බහන බහන කරන සංඝයා වහන්සේලාට ඒ නිසා සංඝයා වහන්සේලාට පූජා පවත්තලා අපි භවනා නොකරලා නිවන් දකින්න පුළුවන් කියලා. ඒ නිසා චංචා ස්වාමීන් වහන්සේ කියනවා ඔබ කවදා හරි ආධ්‍යාත්මයක් හිතන ඔබ කවදා හරි පිටින් රහතන් වහන්සේ තමක් දැක්කොත් එදාට ඔබේ ආධ්‍යාත්මික ගමන ඇනේ හිටියෝ. ඔබ උන්දට වැඳ වැඳ ඉන්නවා මිසක් ඔබේ වැඩක් කරන්නේ මේක මොකෙක් අතර හදන්නවා කියලා කියලා හිතපන් මම රහත් වෙන්න ඕනේ කියලා හිතපන් අන්න එදාට විතරයි ඔබ යෝගාවචරයක් වෙන්නේ. එතන බුදුහාමුදුරුවෝ නිකන් මේ පූජා සත්කාර දීලා නිවන් ලබන්න පුළුවන් જાති බාල බඩුවක් නෙවෙයි. බුදුන් කියන්නේ මං කියන දේ කරපන් කියලා. අදීන රහතන් වහන්සේලා හුඟ දෙනෙක් කියන්නේ මම මොනවක්වත් කරන්නේ මගේ බණක් කාන්න ඕන රහත් කරතයි. ඔන්න සෝවන් කරතයි. ඔන්න බල දෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ කියන බොහොම කෙටි ක්‍රමයක් නේ තියෙන්නේ. මේ බණක් දෙකක් ඇහුවා සෝවන් වෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ ඒගොල්ලෝ ගාව ඉන්ද්‍රජාල දෙනවා. ඒ කියන ඕන කෙනෙක් ඉදිරිපත් කරන මූලධර්මය බලන්න සංඥාවක් පටලයිද. මම නැවතත් කියනවා. ඔය කියන සාසනය පටලවාගත්ත ඕන කෙනෙක්ගේ ධර්මය බලන්න සංඥාව පටලවාගෙන තියෙනවා. ඒක භයානක රෝගයක්. ඒක නතර කරන්න ඒක සනීප කරන්න ඉතාම අමාරු. රූප පැටලිලා තියෙනවා නම් ගහන්න පුළුවන් කනට. ගහපු ගමන් තේරෙනවා. වේදනාව පැටලිලා තියෙනවා නම් පෙන්වන්න පුළුවන් දුක් වේදනා සුඛ වේදනා. ආත්මේ සංඥාව පැටලවගත්තට පස්සේ සාමාන්‍ය කෙනෙක් පිස්සු කියලා. අපි කියන නුගුණේ කියලා. මේ සංඥා පටලගතයි. ඒගොල්ලන්ට සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන්න බැරි වුණාට කර්මස්ථානාචාර්යවරයෙක් වුණාට පස්සේ හුඟක් පූජා සත්කාර හම්බ වෙනවා. පිස්සුනේ. ඒක නිසා කතෝලික මිනිස්සු කියනවා අපේ ඉන්න සාන්තුරින්ගෙන් 50ක් පිස්සෝ 50ක් සමත භාවනාකාරයි. මේ පිස්සන්න ඕනේ මැජික් කරලා පෙන්නන්න පුළුවන්. බයලජනේ අනික් කටට වෙන්නේ අම්මේ මේ මනුස්සයාට බුදුම ශක්තිය තියෙනවානේ. අපි මොලේ නරක වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් සමතෙන් ගිහිල්ලා. ඒ නිසා මේ தත්ත්වයේදී අද මේ මේ මේ බුද්ධ ධර්මයේ බෞද්ධය ගොඩ ගන්නවා කියන එක හිතන්නවත් එපා. ඒ මොකද ඒ ලනුව දෙන එකන ඇත්තටම අහිංසක වෙන්න පුළුවන්. පටලවාගෙන මේ මනෝමය කයක් තියෙන්නේ මට අහෙන් අරෙන් තමයි මට පණවිඩිය හම්බෙන්නේ. ඒක සැක කරන්න ඒක ඇත්තයි. ඔකට කැමති නම් මයිලකට එන්න මම ආශිර්වාද ගන්නවා නම් රහත් වෙන්න පුළුවන් කියලා. ඉතින් හිතනවා මේ මහන්සි වෙනවට වැඩි එක ලේසියි කියලා. ඉතින් ඒ නිසා මේ පොට්ටපාද කියලා අපි අන්‍ය තීර්ථයේ ගෙනාවට කතා කරාට මේ බෞද්ධ අතුල එහෙම මේ භාවනා කරන ලෝකෙම ගත්තත් මේ පටලවිලි තියෙන නිසා මේ පොට්ටපාද සූත්‍රය වගේ ඉදිරිපත් කරගත්තාම අපිට ඒ දේවල් සාකච්ඡා කරන්න පුළුවන් විවෘත වේදිකාවේ මොකද හේතුව මේ කාටවත් දොස් කියන නෙවෙයිනේ පොට්ටපාද සූත්‍රයේ තියෙන එකක් නේ. එයාටින් බලනකොට පොට්ටපාද අපිට හොඳ සාකච්ඡා මණ්ඩපයක් සකස් කරලා දීලා තියෙනවා. සරුවචන් වහන්සේ පොට්ටපාදවටවත් රිදෙන්නේ නැති විදිහට කතා කරන්නේ. හැබැයි කතා කරාට ප්‍රශ්නෙම් පැනලා යන්නේ නැහැ. හරියට කාරණාට උත්තර දෙනවා. නමුත් මම මින් ඉදිරියට ඉදිරියට මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ පොට්ටපාද තව තව ක්‍රමවලට මේ ආත්මය වර්ණනනවා. ඒ වර්ණනන හැම එකක්ම සරුවචනාංශයේ මේ ක්‍රමයටම එකම එකම තර්කම ඉදිරිපත් කරන්නේ පොට්ටපාද උපදින සංඥාව නෙමෙයි මැරෙන්නේ කියලා හිතාගන්න. අඤ්ඤා සංඥා උපජ්ජಂತಿ අඤ්ඤාව සංඥා නිරුද්ධಂತಿ. උපදින සංඥාව මැරෙන මැරෙන්න පවතින තාක් කල්ලත් සංඥාවේ නිත්‍ය ගතියක් නෑ. ඒක සම්නික්‍රම අනිත්‍ය දෙයක්. ඒක අල්ලගත්ත ලෝකයක් තමයි මේ තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ. අපේ මතකය කියලා කියන්නේ. දැනුම කියලා කියන්නේ. ඒ දැනුමේ නිවන සුද්ධ වශයෙන්ම ගෙතයි ඒක දිනවන්නේ නැහැ. ඒක නිසා මේ දැනුම පාවිච්චි කරන උපකරණයක් විදිහට නැත්නම් මේක නිවන විදිහට ගන්න නැතුව මේ සංඥා ගොඩක් බදාගෙන අපි මේ ඉන්නේ. ඒක රූපී වෙන්න පුළුවන්, මනෝමය වෙන්න පුළුවන්. ඒ වෙනත් ඊගාට කතා කරන අරූපී වෙන්න පුළුවන්. ඔය කොයි එකෙත් තියෙන අපි ගත්ත සංඥාව ඊගාවට පෙන්වන්න තරම් ඊගාචිත්තක්ෂණ ගෙනහට පාන්න තරම් පැවැත්මක් නැහැ. ඒක නිසා මේ ආත්මේ සහ සංඥාව කියන දෙක පුදුමාකාර අතර වෙනසක් තියෙනවා. නමුත් පොට්ටපාද කියනවා ආත්මේ සංඥාවයි එකයි කියන එක ලෝක මතයක් කියලා. නිසා හොඳට සලකා බලන්න භාවනාවේදී භාවනා ඉදිරියට යන්න තියෙන ප්‍රධානම බාධාව තමයි තමයි ලබාගත් යම් යම් දේ අල්ලගෙන ඉන්න එක. මම හසවල් තැන ඉන්නවා කියලා සංඥාවෙන් බදා ගන්න. බදාගත්ත ගමන් ගමන ඇනේ කියනවා. මේ අල්ලගන්න දේ වෙනස් වෙන සුළුයි. ඒක ඊගායකට යන්න දෙන එකයි භාවනාවේ ප්‍රතිපදාව. කෙලස් කපනවා කියන්නේ කිව්වොත් ඔය කිසිම දෙයක් බාර ගන්න ඒව අන්තට්ටු විතරයි. මෝඩකමට පළඳින අන්තට්ටු විතරයි භාවනාව නම් පෙරලෙන ගලේ පාසිනු බඳ කිව්වා වගේ පෙරලි පෙරලි කැපි කැපි ගෙවි ගෙවි ඡය වෙවි නිරුද්ධ වී යන්නේක. ඉතින් අපි බලමු ඉදිරි දේශනාවලදී ලැබෙන ප්‍රස්තාව හැටියට බුදුරජාණන්සේ කොහොමද මේ ගැඹුරු ගැටලුව විසඳන්නේ කියලා අද දවසේ අපිට වෙන්ගලා තියෙන කාලය සමාප්ත නිසා මෙතන ධර්ම දේශනාව නතර කරනවා. කෙරගෙන යන තමන්ගේ කටයුතු වලට මේ දවසේ ධර්ම දේශනාවත් හේතු ආයසලා වීමෙන් ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩි වීමට මේකත් ඉවහල් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා. ශිර දිනාට සන්සි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. හොඳයි මම මේ ආන්න කියන්නේ ඉදායිටි ආර්ථනා කරන්නේ. ආර්ථනා වල ඉස්සලා පයින්නවනම් කමන්නේ හොඳයි ඒක. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ දේශනාවෙන් මට මම වයර් පැටුනා වගේ වුණා. රූපී අරූපී ආනාම නිකුත්යි කියන. දැන් මොකද ප්‍රශ්නේ හරියට කියන්නේ ආයසරයක්? පැටලලා තියෙන වයර්. නාම රූප. රූපී අරූපී ඔය තුන රූපී අරූපී කිව්වත් නාම නාම රූප කිව්වත් එකමයි. අරූපී කියන්නේ නාමයි. ඉද ඉද නාමයි රූපය මැද්දේ මොකක්වත් නැද්ද? ඒ දෙක අතර තියා නාම රූපවත් කියලා දෙයක් නැත්තම් <laughs> ඒ දෙක ශූන්‍ය නම් ඒ දෙන සාපේක්ෂතාවය දෙන්නට හේතු වෙලා කරනවා ඒ දෙන මෙහෙම වෙල හෙලෝග්‍රැෆික් රූපයක් මතු කරනවා එහෙන් මෙන් ඇවිල්ලා ඇවිල්ලා වැඩිලා හෙලෝග්‍රැෆික් එකක් හදනවා ඒ එන හැම බීම් එකකම තියෙන්නේ යමක් නෙවෙයි යමක් නොවන එකක් ඉතින් ඒක ලියලා මේ ලෝකයක් මෙවට පස්සේ මේක නාම රූප කියලා දෙකට කඩාගත්තත් අපි පැටලව ගන්නවා ඇති. තුනට ගියාම තව පිස්සු හොඳ එකේ එනවා. නාම කියලා දෙයක් ඇත්තෙත් නැහැ ලෝකේ රූප කියලා සාපේක්ෂ නැතුව. රූප කියලා දෙයක් නැහැ ලෝකේ නාම වලට සාපේක්ෂ නැතුව. මේ දෙන්න රයිගමයි ගම්පලයි වගේ. මේ සංඥා නිරෝධෝ කියන එකේ තේරුමක් නැහැ. ඒ සංඥා නිරෝධ විචිතන තමයි ප්‍රകൃතිය. මේ සංඥා හදාගත්ත තැන තමයි පටලවිලි තියෙන්නේ. සංඥා වල තමයි තියෙන නාම රූප දෙක. තේරෙනවා කියලා හිතන්නේ නේ. නෑ නෑ තේරුණා මම කියන්නේ නෑ. නෑ පොඩ්ඩක් පැටලිලා. පොඩ්ඩ නේ යෝගයි තියාර දැන් පැටලුම් ඇරෙනවා තියෙන්නේ වයර් මාරු වෙලාමනේ. අපි මේ යමක් තියෙනවා කියලා පටන් අරගෙන තියෙන බුදුහාමර කියනවා ඔව් ඔව් බබා කියනවනේ තියෙනවනේ. ඔයාලට දෙන්නේ අල්ලන දේ 10. ඒක අරගෙන ඕකදී හොඳට බලහින්නකෝ. ඕක දිගට තියනවා වෙනස් නොවි දුක නොදී උඹට පාලනය කරන්න පුළුවන් තේ තියනවාද කියලා. එයා කියන නෑ නෑ මේකට කියන නමයි මට ප්‍රශ්න වෙලා තියෙන. ඊය ප්‍රශ්නක් අහනවා. සාච මේ ඔබ වහන්සේ මේ රූප නාම කතා කරනවා. ඔබ වහන්සේ මේ පංචස්කන්ධයන් කතා කරනවා. මට තියෙන්නේ මේ අම්මට තියෙන කැමැති. ඉතින් අම්මා කියන්නේ රූපෙකුත් නෙවෙයිනේ. මේ මගේ වේදනා සංඥා සංකාරත් නෙවෙයිනේ. අම්මා කියන සංකල්පෙටනේ. ඉතින් ඒක හරි අම්මා මේ රූප වලට වැඩි හපන්නේ. නාම වලට වැඩි හපන්නේ. ඉතින් මිචින් ස්වාමීන් වහන්සේ ඕකට කොහෙද නාම රූප රහුත්තරයක් දෙන්නේ? ඉතින් මං කෝ ඔබ බැඳලා තියෙන උඹේ අම්මට මෙසල අල්ලපු ගෙදර අම්මට නෙවෙයි නේද කියලා. ගියාත්මේ අම්මටත් නෙවෙයිනේ. අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර අම්මට බැඳිලා එකට උඹට ප්‍රශ්න නෙවෙයිනේ. උඹ බැඳලා තියෙන උඹේ ආත්මේ තියෙන ආසාව මිසක් අම්මා නිකන් දඩබීම විතරයි. මගේ අම්මා ගියාකට පස්සේ ඒක බදාන නැටුවට අම්මලාට ආසාව තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ නේ කිරියම්ම වරුගේ දාන දීපු ගමන් ප්‍රශ්න ඉවරනේ. අම්මවරුන්ගේ දානයක් දෙනවා අම්මට සතර වෙනවා. මේ අම්මනේ මගේ අම්මට. ඒ කියන්නේ මට තියෙන ආසාව තමයි මේ මමයා පවත්තන්න බැරිකම නිසා අපි නාම රූප වලින් ජනිත එකක් ගහලා තියෙනවා. මේක කෙලින් තියන්න බෑ. මේ මේක නෑ. ඊට පස්සේ අපි දවස පුරාවට මේ රූප ඔප්පු කරන්න හදනවා. නාම ඔප්පු කරන්න හදනවා. බුදුහාමුදුරන් බෝරු බබා. එහෙම එකක් නෑ. ඉතින් නේන මමත් නැද්ද? එතකොට එයාට වදින එන එන මමත් නැද්ද? හා. ඒක මං කිව්වේ නෑනේ ඔයාට. මං කිව්වට ඔය අල්ලගත්ත ඔය රූප කියන එක වෙනස් නොවන එහෙම රූපෙකුත් නැහැ නාමෙකුත් නැහැ ඊට පස්සේ මම කල්පනා කරනවා බාහිර පාට වෙනවා දැන් බුදුරජාණන්සේ මටයි බණ කියන්නේ මම නැහැ කියනවා බණහනේ කාට කියනවා තෝ නැති ඒකල කියන එකට ආශිර්වාද කියනවා මේ හේන ගහිල ඵලයන් කියන එකට නාසමාපෝ කියලා බණ කියනවා බණ කියනවා බණහනක පිංචිද්ද වෙනවා කියලා අන්තිමට කියන පළයන් ගිහලා මුල කරපු ස්ථානට වගේ. පළයන් ගිහලා මූණ කටව දනවරින් කියලා. ඉන්සම එකතු කරන්න හදන කතාවේ ගියොත් මේ ආගම තුල ධර්මයේ තුල තන්නේ කර පටලවිලක් වෙන්නේ. දැන් එකතු කරලා තියෙන ටිකෙන් තමයි දුක තියෙන්නේ කියලා දන්නවනේ. මේ එකතු කරගත්ත නම් කියලා කොටසක් තියෙන එකේ කාන්ත දුකක්. එකතු කරගත්ත රූප තියෙන ඒකාන්ත දුකක්. ඒක හොඳට විනිවිද බලපුවම මේ අසුචි ඒ මොන රත්තරන්ද? ඔක අසුචි බව තේරුම් ගත්තාම ඔක හැලෙනවා. ඒක බය වෙන දෙයක් නැහැ. ඒ නිසා මේ තව දේවල් එකතු කරන වෙනුවට එකතු කරපු දේ විසිකරන්නත් එපා. ඒක හොඳට පිරිසිඳලා බලපන්. ඔබට හොඳටම ඉදිරිපත් වෙන ප්‍රසිද්ධ වෙන දෙයක් අරගෙන නියෝජනයක් වශයෙන් හොඳට පිරිසිඳලා බලපන්. ඔක තියනවාද කියලා ගන්න හරපද්ධතිය. ඔක තියනවාද බලපන්. එක මොහොතකින් තව මොහොතකට යන දෙයක්. එහෙම දෙයක් නැති එකේ මේ කරගෙන යන විහිළු දැක්කට පස්සේ ආත්ම භාවයේ බුදුරජාණන්සේ හරියට පාවිච්චි කරන සන්දර්භයක් වශයෙන්. ඒ මේ මනසේ ගන්න ඔබ ආත්මය කියලා කියන්නේ මොකේද කියලා. ඊයේ බණදී ඥානන්ද සංසි පිනවා විනාත් පින්දක සතුමා ගියාට පස්සේ අනිතීත ආර්ථ ආරාමයකට ඒගොල්ලෝ අහන උඹ මොන මතයේද උඹ මොන මොන දික්කියේද ඉන්නේ උඹට මොන මතයේ තියෙන්නේ බුදුහමර මතයේ උඹ දන්නවා නේ මන් දන්නේ මම බුදුහමර මතය මන් දන්නේ සංඝයාගේ මතය උඹ දන්නවා නේ මන් දන්නේ හරි උඹ උඹේ මතය මොකද්ද ආ ඒක කියන්න මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ මතය මට පොඩ්ඩක් කියලා දෙනවා අහුණා අහුණා අන්නේ තීර්ථකෝ මත 10ක් කියනවා. මේ ලෝකේ සස්සතයි මේ ලෝකේ අනිත්‍යයි මරණය මත වෙනවා මරණය මත නොවෙනවා තථාගතයන් වහන්සේ ඉන්නවා තථාගතයන් වහන්සේ නැහැ. ඉතින් ඒකකටම තියෙනවා ඒගොල්ලෝ ගාව නැහැ. ඒකට කියන ඔන්න එකක්වත් නැති එක තමයි මගේ මතය. කොච්චර ලස්සනද බලන්න ඉදිරිපත් කිරීම. දැන් ඔයා කියනවා ආත්මයක් තියෙනවා කියලා. මෙයා කියනවා ආත්මය ඔය දෙන්නම එකට හිටිය මං එන්නේ ඉස්සල්ලා. එයා කියන ආත්මයක් තිබේ කියන එක මතයෙන් මම ගන්න සස්සදේ. මෙයා කියන ආත්මයක් නැහැ කියලා. මෙයා කියන සාරවත්යන් වහන්සේ ජීවත් වෙනවා. තථාගතයන්සේ ජීවත් වෙනවා ඉන්නවා. එන්න එහෙම තථාගතයන්වහන්සේ කියලා දැන් නැහැ. මරණය මැත්ත වෙනවා නැහැ. ඊට පස්සේ කියනවා දැන් ඔයාලට තියෙන ඔය එකක්වත් මයි ළඟ නැහැ. ඉච්චරයි මගේ මතේ. ඒ තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකට අද්දිට්ඨිය කියසයි. නැත්නම් පුලුල් දිට්ඨිය කියයි. මේ ඔක්කොම දැනගන්න ඕනේ මේක නැහැ කියන්නේ. මෙයා ධර්ම මතේ මෙයා ධර්ම මතේ මේ මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකෝ මේ මිනිස්සු කතා කරන්න හොඳ නැහැ කියලා මම අයින් වුණා නම් ඒකම මගේ මතේ වෙලා මම වැරදි කාර්යයක් කරන ද්වේෂයක් තියෙනවා. මෙයාට හොඳට විස්තර කරලා දෙන්න ඕනේ යාගේ මතේ. ඒකල කියනවා ඔයා කියන එක මට තේරුණා නම් අපි දෙන්න අතර සංනිවේදනයක් වෙනවා. ඔයා කියන එක නෙවෙයි මයිලක තියෙන මතේ. මෙයා කියන එකත් හොඳට තේරුම් ගන්න ඕනේ ඒ ටු ඉස්සෙත් තේරුම් ගන්න. ඒකල කියන්නේ මට තේරුණා නම් මට තේරෙන මෙච්චරයි මට ඔයාට කියලා දෙන්න පුළුවන් ඕක නැති එක තමයි මගේ මතේ. මොනම දෙයක්වත් ඇල්ලුවා නම් අහු නැහැ කියලා හිතාගන්න. නාම රූප වශයෙන් හෝ ඒ දෙක අතර බැලක් වශයෙන් හෝ එන්නම් පෙරර කිව්වේ මොකද්ද මේ සමාජවාදී ගමනේ අම්බලන්නේ නැත ගියා නම් ෆයිට් එක නැත්තම් ගෙදර රෙස් කිරිලක් නැහැ නාම රූප දෙක අතර රෙස් කිරිලක් නැහැ එක්ක නාම එක්ක රූප දෙකම වදක බාරිය දෙන්නේ ඉතින් රැස් කරන හරියක් රැස් කෙරුවේ අපි අපි ඉතින් නාම රූප නැතුව ඉන්න බෑ මම මේ ඉන්න තාක්කල් ඌට කන්න ඕනේ ඒක හොඳට දැනගෙන කාම රාත්තල් ගන්න කියලා එතරම් ශික්ෂාව කියන්නේ කනකොට කපා තාත්තා ගන්න කියලා. තොයිනාරු අච්චිකොත් දෙපේ බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබ ඇත්තෙත් නැත්තෙත් නෑ. ඒ දෙකමත් නෑ කියලා. කියන්නේ උඹේ කියන සංකල්පයක් තිබුණොත් ඒක ඩිස්ප්‍රූව් කරන්න තියෙන ඔය තුන විතරනේ. උඹ ඉන්නවා කියලා උඹ පිළිගන්නවා. උඹේ ගෑණි කියන අයියෝ මේක පොන්නේ නෑ මේක නෑ කියලා. දෙකම පිළිගත්තොත් ඉවරයි. ඕන කියන්නේ නැතුව නැති කියන්නේ නෑ ඕන නෑ කියන එක පිළිගන්නත් එපා. මොකද මේ නැති එකක් ගැන මේ අහසේ මන්දිරයක් තියලා ඉනිමකක් බඳිනවා. කොහෙද ඉනිමක බඳින්නේ? මම මේ අහසට යන්න මාලිගාවට යන්න. කොහොම මාලිගාවට? උතුරේ දකුණේ තියන්නේ නෑ ඉනිමක හදලා ඉවරලා කරන්නම්කෝ. ඒ ඉනිමක බඳින්න බෑනේ. නැති මන්දිරයකට බුදුහාර කියන මිනිස්සෙක් කියනවා මම කන්නේත් නෑ බොන්නේත් නෑ ජනපද කල්යනා ගෙනත් දෙනකම් කියලා. ඒකට අහන මේ ජනපද කල්යන දැකලා තියෙනවද නැහැ. කොයි දිශාවෙද ඉන්නේ දන්නේ නැහැ. වයස කොච්චරද දන්නේ නැහැ. පාට මොකද්ද දන්නේ නැහැ. ඉතින් මෙයා කරේ මං කන්නේත් නැහැ බොන්නේත් නැහැ දෙනකම් මම උපවාස කරනවා කියලා. ඉතින් අමනියට මැරෙන්නේ කොහොඳයිනේ. ඔය ඔය කරන වැඩේට වැඩිය මොකද දනපොව නැති දන්නේ නැති ජනපද කල්යانيකට ප්‍රේම බඳලා. කියනවා මට මේක ගෙනත් දුන්නේ නැත්නම් මේ ඉතින් ඌව තමයි බුදුරජාණන් සිද්ධිපත් කරනවා. බොහොම ප්‍රසිද්ධ දෙයක්. අපි මේ සැලසුම් කරන තැනට ගියේ එක එක්කත් මේ ලෝකේ නැහැ. මේ භෞතික ලෝකයේ අපි ළඟා වෙන්න හදන දේ ගියේ එක එක්කත්ම නැහැ. ඒ තියේදීත් අපි මේ කැසපට ගහගෙන නටන නැටිල්ලේදී ඒක උපහාසයට ලක් කරන්නේ නැතුව ඉතින් බුදුදහමට මොකද භෞතික සම්පත් යම් ප්‍රමාණයක් නැතුව ජීවත් වෙන්න බෑනේ. නමුත් මේ ප්‍රමාණය ඉක්මූල මේකට අඳාගෙන ගිහිලා ඕවර් ටයිම් කරන ලෙඩ හදාගෙන භාවනා කරන්න වෙලාවක් නැහැ කියාගෙන නටන මේ නැටිල්ල දිහා බලනකොට බුදු කෙනෙක් පහළින් නෙවෙයි වඩා කියලා දෙන්නනේ. ඉතින් ඒකට අර පොඩ්ඩක් ඕනාලා මේ පැත්ත ස්තුති කළා තමයි වැඩේ ගෙදියන්නේ. සංස්කෘතිය අපි සංඥාවෙන් සංස්කාර ඇති කරනවා. එතකොට අපි එහෙම ඇති නොකරගන්න සංඥාව කොහොමද දකින්න ඕනේ? සංඥාව ඒ තරම්ම වොලටයිල්. සංඥාව ඒ තරම්ම ඇතිව නැති වෙන දෙයක්. ඒක හැඩ කරන්න තරම් පවතින්නේ නැහැ. ඒක තිබුණොත් නේ අපිට උපගාලා අට්ටම් කරලා තියන යම පවතිනවනේ අපි මැෂින් එකට චක් එකට යකඩ හිර කරගත්තොත් නේ ඒක පොට කපන්න පුළුවන් ඉන්නේ මේ හිර කරගන්න තරම් බැරි අපි ගත්තොත් පිපිඤ්ඤ මේ මේ තැම්බිච්ච පිපිඤ්ඤ කෑල්ලක් චක් එකට හයි කරලා කටරෙන් කපන්න පුළුවන් සෙන්ටර් කරන්න පුළුවන් හයි වෙන්න යකඩයක් එපා හිර කරන්න ඒ නිසා චක් එකට අහුවෙන්නේ නැහැ මෙලෙක් වෙච්ච දේවල් අපි මේ හයි කරන්න නම් මේක ඉස්සිරෝ පවතින්න ඕන අපේ රාමුවට අල්ලන්නේ. බුදුන් රාම කියන සංඥාව කියලා ගන්නකොට රාමුවට අහු වෙන්නේ ස්ථිරව තියෙන දේ. ඒක බුදුන් කියනවා උඹ තියෙනවා කියන හොඳම තියෙන දේ කරගනි. අන්න ඕක නැවත නැවත බලපන් බලන්න බලන්න කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. ඉතින් ඔය සකස් කරන්න කොයිද වෙලාවක් තියෙන. සකස් කරන්න තියෙන්නේ මේක අතට අරගෙන හිර කරන්න පුළුවන් නන්නේ. ඉතින් ඒ තරම්වත් කරන්න දෙයක් නැහැ. පටන් ගන්න සංඥානේ යොර වෙන්නේ. ඒකා සංඥා උපජ්ජන්ති ඒකා සංඥා නිරුද්ධන්ති. සංඥාවේ අනිත්‍ය ස්වභාවයේ ඒ තරම් වොලටයිල් ඒ තරම් මේකේ හරපද්ධතියක් නැහැ මැදක් නැහැ ඒ නිසා ඒ සංඥාවේ දෙයක් නැහැ කියලා අපි රට රටුණු කැලක් අරගෙන ලස්සනට පත්තිනි රූපයක් කපනවා කියලා හිතන්නේ මම දෙකක් තියෙනවා ලක්ස් කැලේ කපනවා ගන්න දෙයියන්ගේ රූපේ ආයේ මොකුත් නැහැ මේ මේක ඕනේ ගානට විකුණන්න බ්ලේසර් ලස්සන හැම අතුට්ටියක් අතර මොකද වෙන්නේ සමන් කැලේ ඇඟේ ගෑවොත් මොකද වෙන්නේ නමුත් මේ පත්නේ මේ මේ ගණිත විරූපේ ඇත්ත නමුත් මතක තියාගන්න මේකේ තියෙන සබන් කැලේ ඉතින් ඒකට අතිරේක වටිනාකම් දෙන්න ඕනේ. මේ දී වෙන දෙයක තියෙන්නේ රූපේ ලස්සනයි. නමුත් මේක වෙනස් වෙන සුළුයි. කුණුසුමට වෙනස් වෙනවා, සීතලට වෙනස් වෙනවා. ඉතින් අපි ඒක ඒ මනසයා බඩ රස ආටේක වියදම් කරලා කරනවා. පත්තිනි රූපේ නැහැ කියන්නේ නැහැ, ඝනදිවි රූපේ නැහැ කියන්නේ මේක සබන් කැලලක තියෙන්නේ. එනත රටවුණු වලින් හදපු පුටුවක්. කැටයන් කොටන්නේ ඇයිද අපි? දිරච්ච වෙල්ල වේයෝ ගහපු ලී කැලලක හදපු පුටුවක් කැටයන් කොටන්නේ ඇයිද අපි? කැටයන් කොටන්නේ කල්පවතින දෙයක්. කැටයන් කොටන තරම් මේක තියෙන්නේ නැහැ. දිනච්ච බංගුර දෙයක්. වැඩ ගත්තට කමන්නේ බොටුවක් විදියට ඒක. නමුත් මේක මේ දරුවට මේක දෙන්න ඕනේ මේ කැටයන් කොටන්න ඕනේ සමීචික් කරන්න ඕනේ කියලා කියන්නේ වාඩි වෙන්නෙත් නැහැ. අර පුටු ඔළුව උඩ තියන්න නණ්ඩා. අපිට මේ හම්බෙච්ච මනුසාත්ම භාවයත් ඒක මේ නිවනකට ධර්මයකට පිටින විලක්කා. මේ හම්බ කරන්නයි අනුන්ගේ පාපේ කැපිපෙන්න කටයුතු කරනකොට අර ගණ දෙවි රූපය අල්ලාගෙන පූජ කෝවිලක් හදන්න හදනවා. ලක්ස් කැලක් කපු ගණක රූපයක් කරන කෝවිලක් හදන්න හදනවා. යා කියනවා මට ලස්සන දේව රූපයක් හම්බුණා. මට කපුවෙක් විතර යඩු බෙරයක් විතර යඩු. අර අමාරිසය කියනවා කාර්යයක් හදන්න බෑ ගන්න බෑ අපට. හැබැයි මෙහෙම කරතයි. පරණ ටයරයක් කරන ස්පෙයා පාර්ට්ස් ආවා. තාලා ටයර් එක මාරු කරපන්. පරණ ටයරයක් කොනතෙන් ගන්න පුළුවන්නේ. ටයර් රිම් එකක් දාන රිම්මට ඇක්සල් එකක් දාන ඇක්සලට බොස් කෙඩියක් දාන දායවල පාර්ට්ස් ගන්න කාර් එක හදලා පස්සේ ටයර් එක විහිකලා දාපන් කියලා. ඉතින් අපි මේ වගේ දෙයක් ඔය මොඩියෝ රජ වෙන්න හදන්නේ එහෙමයි. පරණ ටයර් එකක් දාගම ඉස්සරහ ඔක්කොම ටයර් එක තියෙනවා දැන්. ඊටු ටික විතරයි අඩු. පුදුම ඒ ඒ හීනේ තමයි ওই විශ්වවිද්‍යාල උගන්වන්නේ. උඹට තියෙනවා ටයර් එක පරණ ටයර් එකක් මොකද්ද මිනිස්සු ඕක ලෝන් එකක් ගාලා ගනිකෝ ඊටු කෑල්ලි. මම මාර්ගවල දෙනකෝ පස්සේ ටයර් එක. ඉතින් මේක හිතනවා ඇත්තට ඉන්න හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් කියන්නේ හොඳ ආර්ථික ගමනක් තියෙන්නේ. මම ඇත්තටම ටයර් එකක් තියෙනවා පොඩි එකා සෙල්ලමට ගෙනාපු එකක් ගෙදර. ඉතින් අර කාර් හදන්න. මේ විහි කරපු ටයර් එකක් බව දන්නෙත් නැහැ. ඒ අපිට අපිට හම් වෙන්නේ ඌව තමයි අල්ලගෙන අපි විශාල සැලසුම් හදනවා මාස් මාලිගාවට මේ ඉනිමම් බඳිනා වගේ. නොදැක්ක ජනපද කල්යාණියකට පෙම් බඳිනවා වගේ. එච්චරමයි. ස්වාමීන් වහන්සේ පරමාර්ථ ධර්ම කියලා එතකොට තියෙනකොට ඒ පරමාර්ථත් අර ප්‍රඥාප්ති පරමාර්ථ කියලා අපි ධර්මයට විස්තර කරනකොට පරමාර්ථ ස්ථිරව පවතිනවා කියලා සඳහන් කරනවනේ. මාත්‍ය අභිධර්මයේ ස්ථිරව පවතිනවා කියලා හිතනවා. ඒක පචයක් කියලා දන්නේ නැද්ද? අභිධර්මයේ කියන්නේ පචයක් කියලා දන්නේ නැද්ද? ඒකනේ ඒකනේ වෙලා තියෙන්නේ ඉතින් මෙයා අහනවා නාම රූප දෙක මැද එකක් තියෙනවා කියලා. නාම රූප කියලා දෙයක්වත් නැත්තම් මැද එකක් හොයන්න පුළුවන්. ඒ නිසා අභිධර්මයේ කියලා කියන්නේ පස්සේ හදාගත්ත ප්‍රඥප්තියක්. එහෙම කියන්න පුළුවන් වැරදි නෑ. නමුත් බුදු දේශනා තියෙන්නේ ධම්ම විනය විතරනේ. අභිධර්ම පිටකයක් සූත්‍ර පිටකේ විනය පිටකේ අභිධර්ම පිටකයක් කියලා පස්සේ තියෙනවා ත්‍රිපිටකයක් ඇවිදිනවා විනේතිය බුදුහාම කියන්නේ ධම්ම විනය. ඉතින් දැන් වෙලා තියෙන අභිධර්ම කියන්නේ විනය ධර්මයේ ඇතුලේ කොටසක් කියලා. නමුත් ධර්මයේ ඇතුලෙන් ආපු මේ දරුවා ධර්මයට විනාශ කරලා තියෙනවා. ඒ කේල් ගහ අම්මා විනාශ කරා වගේ ඒකට කියනවා 84000 ධර්මස්කන්ධය 42000ක්ම අභිධර්මයේ සූත්‍ර පිටකයේ තියෙන 24000යි 27000 ඇතුලේ තමයි 42000 තියෙන්නේ. ඒක බුදුහාමුදුරු මතකන තියලා කියවිලා නැහැ. 27000 ගැන විස්තර කියලා තියෙනවා. ඉතින් ඒක නිසා අභිධර්මය කියලා කියන්නේ ප්‍රඥාප්තියක් කිව්වම ඒක ඇතුලේ තියෙන පරමාර්ථවල ඒක බුදුරජාණන් 45ක් අවුරුදු දේශනා කරපු ඔක්කොම සූත්‍ර පිටකෙත් නැහැ. නෑ. කාලය. නෑ කාලේ නෙවෙයි. ඒ හරතන්නතර මතක් වෙච්ච ටිකනේ ලියලා තියාගත්තේ. ඉතින් ඒක අරගෙන අපි දැන් බුදුහාමුදුරුවෝ නියෝජනය කරන්න හදන වෙන එකක් නැති නිසා වෙන දෙයක් නැති නිසා අපි ගන්නවා. නමුත් හොඳට මතක තියාගන්න ප්‍රඥප්තිය. 84000ක් ධර්මස්කන්ධෙම ප්‍රඥප්තිය. අපිට ඒ තුලින් යන පණිවිඩය අවශ්‍ය කරන්නේ. කොයි වචනෙන් කියලාද පාලියෙන්ද කියන්නේ සංස්කෘතයෙන්ද කියන්නේ. ඒකනේ වැදගත් වෙන්නේ මොකද්ද බුදුහාම බෙන්න බුදුහාම කියන අතහැරලා දාපන් කියන එක. කියවියම් බලපන්, බැවියම් බලපන් කියලා කොට ගහගන්න එක නෙමෙයි. ඉතින් මොකක් හරි අල්ලන දෙයක්, අහුවෙච්ච දෙයක් අරගෙනයි ඒකේ ක්ෂේවියම් බලන්න ඕනේ. ඒක අතහැරලා බෑ. මොකක් හරි තමන් ප්‍රසිද්ධ දෙයක් ගන්න කමටහනක් ගන්න. අරමුණක් ගන්න ඒක හොඳට බලන ක්ෂය වෙන හැටි. ඒක තමයි හැමතැනම තියෙන්නේ. තමන්ට ඉදිරියපත් වෙන තමයි තමන්ගේ උරුමේ. උරුම දේ ගන්න ඇරෙන් කණු ලෝකෙම ඉවර කරන්න බෑ අපට. ඒක සරුවච්ච වෙන්න නම් ඕන නිවන් දකින්න ඕනේ. අපි භාවනාවේදී කමටහම යොදා ගන්න කමටහම කමටහන කමටහන ඒකේ අපි වැයවීම බැලිම වගේ දේවල් කරන්නේ නෑ ඇත්තටම වැයවීම බලන දාතේ නෙවෙයි බලන්නේ ඉස්සෙල්ලා කමටහන අල්ලනවා අල්ලලා හට ගැනීම බලන්න කියනවා එතකොට බුදුහාමුදුරු කියනවා හට ගැනීම සහ පැවතීම දකින්න නම් වැයවියාවට බලන්නේ නැතුව ඉන්න බෑ වැයවීම බලන්න ගත්තොත් එම කවුරුත් එන්නේ නෑ භාවනා කරන්න මොකද වැයවීම බලනවා කියන්නේ නාස්තියක් නේ මම කියන කමටහන බලපන් ආස්වාසිය බලපෑ. ඒකල ආස්වාසිය හට ගැනීම බලපෑ. හට ගැනීම සහ ආස්වාසිය දැකපේ කරනට වැයවීම නොබලා ඉන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ දන්නවා. මේ ටිකට දීපුවාම අරුටාට නොබලා ඉන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ යනකොට පැත්ත කරලා සේවනුවට ගින්දර දීලා ඈතලා ගල් වෙඩියෝ කියලා හැංගිලා ඉන්න බුදුහාමුදුරුවෝ ගහක් ඇතුළේ. ඩෝං ගාරකටයි තේරෙන්නේ මේ ගමන ගිහිල්ලා තියෙන්නේ ඩෝං එකට තමයි. මේ ඩෝං එක කියන්නේ. බුදුරජාණන්සේ පැත්ත කරනවා ඒ යා නිවන් දකින්නට බුදුහාමුදුරුවෝ. වෙඩිපත්තු කරලා සේවනුවලදී චෝස් ගාගෙන යනකොට පොඩ්ඩකට පැත්තකට වෙලා බලාගෙන ඉන්න. ඒ නිසා බුදුරජාණන්සේ මුලයි මැදයි විතරයි පෙන්වන්නේ. අග ඒ මනුස්සයා දකින්න දකින්න එක බුදුහාම දන්නවා න්‍යාය ධර්මයක්. අරකට පොඩ්ඩක් තල්ලුවක් දෙනවා. මද බලපං මුල බලපං. ඒක තමයි පච්ච පරිග්ගා ඥාන, නාම රූප ඥාන ඥාන. ඒකට සම්මසනේ සිද්ධ වෙනවා. ඒකට බුදුන් සරණ මගේ කෘත්‍යය හමාරයි. එයාම තමයි තුන්වෙනි කොටස දකින්න තුන්වෙනි කොටස තමයි ඡේවිය. ඒක නිසා අනිකාගම් වල තියෙන ආස්තික පැත්ත. බුදුන්ස පෙන්නන්නේ නාස්තිකත්වයක්. හැබැයි පෙන්නන්නේ ආස්තිකත්වය හරහා මෑදයි මුලයි පෙන්නන්නේ. වෙනකොට අග නොබල ඉන්න බෑ. අනේ න්‍යාය ක්‍රමය වෙන කිසිම ශාස්ත්‍රඥාච නමක් පාවිච්චි කරලා නැහැ පාවිච්චි කරන්න බෑ මොකද ඒගොල්ලන් ඕනලා තියෙන්නේ මනුෂ්‍ය රවට්ටන එක. බුදුරජාණන්සේ රවට්ටන්නේ නෙමෙයි ක්ෂේවීම ක්ෂේම වශයෙන් දැකීම නිරෝධය පෙන්වන්නයි බුදුහාමුදුරු ලෝකෙට පහළ වෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ එදිනදා ජීවිතයේදී මේ සංඥාවත් අපිට එකරමයි මේ ගොඩක් කරට ගැටෙන්න වෙන්නේ. අපි සංඥාව දකින්න ඕන අනිත්‍ය මෙනෙහි කිරීම සමහරවිට. අනිත්‍ය තුළින්ද අපි සංඥාව ප්‍රහාණය කරන උත්සාහ කරනවා. අනිත් සංඥාවට තියෙනවා නිච්ච සංඥා අනිච්ච සංඥා කියලා දෙකක්. ලෝකේ පවතින නිච්ච සංඥාව හරහා බුදුහාමුදුරුව අපිට ගිරිමානන්ද සූත්‍රය කියනවා අනිච්ච සංඥාව වඩන්නේ කියලා. නිච්ච සංඥා හරහා තමයි ලෝකේ දැනුව පැතිරෙන්නේ. ලෝකේ දියුණුව පැත්තට ඉන්නේ, ජාතිය භෝකිරීම පවතින්නේ, අභිවර්ධනයේ පැත්තට ඉන්නේ. නව නිර්මාණ ඔක්කොම ඉන්නේ නිත්‍ය සංඥාවරා. නමුත් බුදුන් කියනවා ඒ හැම නිත්‍ය සංඥා අනිත්‍ය සංඥා කෙලවර වෙනවා. ඒ පැත්තන හැම කෙනාටම බලාපොරොත්තු සුන් වෙනවා. ඒ නිසා ඌව කෙරුවට කමන්නේ. හැබැයි මතක තියාගනි අනිත්‍ය සංඥාව වඩන්න. අනිත්‍ය සංඥා දස සංඥාවල ඊර්මානද සූත්‍රය අපි මේ මේ පිළිකිනොට කියන්නේ අනිච්ච සංඥා අනත්ත් සංඥා අසුප සංඥා ඒ අනිච්ච සංඥාවම මිනිස්සුෙකුට ලෑන්ඩ් මයින් එකක්. අපි මේ කරගෙන යන හැම වැඩේම යට තිබ්බ ලෑන්ඩ් මයින් එකක් වගේ දැන් මේ කරන මොන සැලසුමක් ඉවර වෙනවා. ජේතවනාරාමෙත් කොච්චර අසුආදාරක් එකක් දුන්නත් ඉවරයි. රාජා මේ මේ මේ රාජගිරියත් ඉවරයි. බුදුහාමුදුරුවෝ ඉවරයි. බොත් ඔය හදන හැම දෙයක්ම හදපන් දෙල්ලමට පොඩ්ඩමයි වැල්ලේ සෙල්ලම් හදන ගෙල්ලම් ගෙවල් වගේ ලස්සන හැදුවට කමන්නේ නැහැ. මම දැන් ඇරලා කාපම ඉවරයි. ඒකට හඬන්න එපා. කුමරු කුමරියන්ගේ වැලි සෙල්ලමක් මේ ජීවිතය කියන්නේ. ඒක සෙල්ලම් පිටින් සෙල්ලම කරපම හැබැයි පස්සේ අනේ මගේ වැලි මාලිගාව ගන්නවා කියලා අඬන්න තරම් යන්න බෑ. ඒ අඬන්නේ නිච්ච සංඥාවේ. මේ වැලි බව දන්නේ, වැල්ලේ බව දන්නේ, මට අයිති නෑ අත්ත බව දන්නේ, රැල්ල ගහන බව දන්නේ නැත්තම් හෙටත් ගිහලා බලනවා අනේ මං අද වැඩි මාලිකාව නැති වුණා කියලා. ඉතින් ඒක සෙල්ලම් බව දන්නවා ප්‍රශ්න නැහැ. හෙටත් හදන එකදී. ඒකට කියන්නේ අනිච්ච සංඥාවෙන් වැඩ කරන්නේ. හැබැයි නැතුණා කියලා පශ්චාත්තාපේ නැහැ. නැතුණා කියලා ආතතියක් නැහැ. අරක නිච්ච සංඥාව තියෙනකන් තමයි දැවිය තැවිලි කියන්නේ. ධරත කියලා දනහ කරන ධරතේ එන්නේ නිච්ච සංඥාව හරහා. අපි දරුවන්ට දෙන්න හදන නිච්ච සංඥාව තමයි රක්ෂණ සාතික් කියන්නේ. බැංකු ගිණුම් කියලා කියන්නේ. ඩෙන්ටිටි කාඩ් කියලා කියන්නේ. අනන්‍යතාවය කියලා කියන්නේ. පොරක් ලාභ, සත්කාර, සම්මාන, සිලෝක කියන්නේ ඔක්කොම නිත්‍ය සංඥාවේ ඝන බහල වෙච්ච තැන. කියන එක නිවනින් නම් ඈතයි. ඒකට තමයි ලෝකේ දුවන්නේ. නිවනින් ඈත් වෙනවා. හැබැයි ඌ ඒ බව දැනගෙන බොල් වෙච්ච දේවල් බව දැනගෙන භංගුර දේවල් බව පාවිච්චි කරාට කෙලසෙන්නවයි කියලා හිතන්න එපා. දක්ෂයා කෙලසෙන්න ඕනේ නැහැ. යාපාවිච්චි රටුණු කැල්ලෙන් ගන්න වැඩි ගසයි. රටුණු කැල්ලේ මාලිකාව කපන්න පුරාම ඒ දන භංගුරයි. ඔය අනිත් දවසේ යනකොට කැඩුනායි කියලා ප්‍රශ්නයක් නැහැ. කැටකිරිලි තමන්ගේ කූඩුවට එනකොට කූඩුව පොඩ්ඩක් හරි හෙලිලා තිබුණොත් එහෙම ආය දරුවෝ ගැන අපේක්ෂාවක් නැතිලු. දරුවන්ට කැම ගන්න යන්නේ මේ මේ සෙල්ෆෝන් එක අරගෙන නෙවෙයිනේ. දරුවන්ට සෙල්ෆෝන් කියන අපේ අම්මේ මෙන්න කවුරු රිලෙවෙක් ආවෝ කියන්න බෑ. ආවා රිලෙවෙක් ආව කිරකිලි මොනව කරන්නේ? ආපහු වෙලකට ඈතින් බලනකොට කූඩු හරියට තියෙනවද කියලා එහෙනම් යනකොට දරුවෝ කෑ ගන්නව හැනෝ නැහැ කිසිම තැනක අයිතිවාසිකම් සටන් පිළිබඳව කැටගරිල්ල නඩු දාලා තියෙනවා දැකලා තියෙනවා මානව අයිතිවාසිකම් කොමිසමේ මම මෙච්චරලා හදපු ස්වභාවික කැදැල්ලත් විනාශ කළා මගේ දරුවෝත් විනාශ කරා මේ රිලවා මරන්න ඕන කියලා නෑ. ඔය යා යන්නේ අනිච්ච සංඥාවේ එනකොට තිබුණොත් කැදැල්ල කැදැල්ල විදියට හොඳයි. තිබුණ නැත්තම් අඬනවා ඇහිලා තියෙනවද අපිට? අඬනවා ඇති කැටකිරිල්ලන් ඒ ක්‍රමයට අපිට සංඥා ක්‍රොස් වෙන්නේ ඒක ඊගා කුරුල්ලෙක් හොයන ගිහලා ඉතුරු ඇටි කරගන්න. අපි එමුනේ අපි ගෙදර එනකොට දැන් කැනඩාවේ ඉන්න මිනිස්සු කියන කතාවක් කැනඩාවේ තුනක් අනිශ්චිතයිලු. එකක් ජොබ් එක. අනේ වහිනව නැද්ද කියන එක. අනිත් එක ගෙදර ගෑණි. ගෙදර එනකොට කැබිනට් එකට මගුල් ෆොටෝ එක තිබ්බොත් ෂුවර් ගෑණි ගේ ඇතුලේ ඉන්නවනේ. මගුල් ෆොටෝ එක බිම දාලා තිබුණා තිබුණා කඩලා තිබුණොත් ආය මොනවාකට හොයන්න බෑ ගිහිල්ලා. උන් ඊයදී හරි අනිත්‍ය සංඥාවක් වඩනවා අපිට වැඩි. අපි තමයි මේ ගෙදර ගෑණි ගෙදර එනොත් ඒකක් හදා ඉන්න ඕනේ කියලා නිත්‍ය සංඥාවෙන් ඉන්නේ. මේ කියන්නේ ලංකාවෙන් ගිය කැනඩාකාරයෝ. කැනඩාවේ මිනිස්සු නෙමෙයි. ජොබ් එක ෂුවර් නෑ යනකොට තියුණා මොකද රිෆෝමේෂන් කියලා එකක් කරනවා. අස්කල්ලා. ඒක කාර් එක හැමදාම කුඩයක් වෙනවා. මම ඇයි කුඩයක් හොයාගන්නේ? සාංශ පිස්සු කතාන්නේ මේ ලෝකේ තුනක් විශ්වාස නැහැ. කොයි වෙලාවෙ වහිද විශ්වාස නැහැ. උපහාසය තිබුණොත් ඒ නියුමෝනියා කාර්යය ඒ නිසා කුඩයක් තියෙන්න ඕනේ කියලා. හරි ඒත් හරි ගෙදර ගෑනේ ෂුවර් නැහැ. එතකොට මගුල් ෆොටෝ කැබිනට් එකට තිබ්බොත් ආ ඩාලින් කියාගෙන යන්න පුළුවන්. කැම මගුල් ෆොටෝ බිම ගහලා තියෙන දැක්කොත් කැටගරිලි අර කූඩු ඈතෙන් කඩලා තියෙන දැක්කා වගේ තමයි ඒ නේද? ගෑණි ගිහිල්ලා. ගාලල්ලා. මොකද ඕන තරම් ගෑණි වෙනවා. මේ නිත්‍ය සංඥාව හරහා යනකොට තමයි මේ දික්ක සාධන අඩුයි ෆ්‍රස්ට්‍රේෂන් අනම්මනම් තේරෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒක ඒක ආදර්ශවත් ජීවිතයක් කියලා. නමුත් බුදුරජාණන්සේ පෙන්නන සංඥාවේ තියෙන මේ නිත්‍ය අනිච්චකම රූප වේදනා වලට වැඩිය හරිම විචිත්‍රයි. ඒක තමයි නවකතාවක අපිට පෙන්වන්න හදන්නේ. චිත්‍රපටයේ චලන චිත්‍ර කියලා කියන්නේ චලන චිත්‍ර කියලා. අපි නිශ්චල ඡාවට චලන චිත්‍ර බලන්න කැමති මොකද ඒක ඉක්මනට වෙනස් වෙනවනේ. නමුත් ඒකේ තියෙන අනිත්‍ය හරහා තමයි සෙල්ලම යන්නේ. ඉතින් මේක අල්ලගෙන තැවෙන්න එපා. මේ අවිති නැති දෙයක් අල්ලගෙන තැවෙන්න එපා. තැවීම නම්බුකාරකමක් නෙවෙයි. හැබැයි නොතැවෙනවයි කියලා ඉවරලා බීල නටන එකක් නෙවෙයි මේක කියන්නේ. බීල නොතැවී ඉන්න එක නෙවෙයි මේ කියන්නේ. ප්‍රකෘති මනසික. ඒකයි වීරත්වය කියලා කියන්නේ. නැත්නම් ගෝණ තරම් දේවල් තියෙන අපිට මත් වෙන්න අඬව ගන්න පුළුවන්, පත්‍රේ ලියන්න පුළුවන්, බොන්න පුළුවන්, කුඩු ගහන්න පුළුවන්, දූර්ත වැඩ කරන්න. ඒක නෙමෙයි බුදුන් කියන්නේ මේ ඔබ දන්නවනම් මේක අනිවාර්යයෙන්ම කැඩෙන එකක් කියලා. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙන්ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. ගේ හදපන් කැඩෙන බව දැනගෙන. ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා සංඥාවේ තියෙන නිච්ච භාවය කියන එක වංචනික ධර්මවල විදර්ශනා උපක්ලේශවල සූක්ෂමම කැලල. ඒක හොඳටම දැනගන්න ඕන හොඳ ඇඩ්වර්ටයිස්මන්ට් කෙනෙක්, ඇඩ්වර්ටයිසර් කෙනෙක් වෙන්න. හොඳට පොලිටික්ස් කරන්න. හොඳට රෙටොරික් ටෝක් එකක් දෙන්න. කෙනෙකුට කතා කරනකොට හරියටම sannivedana වෙන්න නම් සංඥා ටික අල්ලන්න ඕනේ මේ අකට ගහන්න ඕනේ මෙතෙන්ඩයි කියලා තේරෙනවා. එයාගේ එයාගේ චරියමයි අල්ලන්න තියෙන්නේ. බුදුන්සේ පර්ෆෙක්ට්. හරියට හිත බලලා ඇනේටම ගහනවා ටක් ගන්න. පිටකට්ටිය වගේ කේල් කාර කොට කොට ඉන්නේ නැහැ. මොකද බුද්ධාංශ කියන්නේ ඉස්සලා කල්පනා කරලා බලනවා කලේ පුණින් නමලද නැද්ද තියෙන්නේ කියලා. අපි වගේ නෙමෙයි. මොකද සංඥාව වශයෙන් හොඳටම ඒ ශිල්පී දක්ෂයි බුදුහාමුදුරුවෝ. හොඳයි අපි විනාඩි 30ක් විතර කාලය අරගෙන තිනවා. අන්තිකට ආසන කාලයක් අරන් තිනවා අපේ සාකච්ඡාව සඳහා. මම හිතන දවසට අද ඇති කියලා ප්‍රශ්නත් නැහැ. ඒ නිසා අපි මෙතනින් එත්තාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ අපේ සත්‍යපතපාතන ධර්ම දේශනා නිමාව සටහන් කරනවා.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 මිත්‍යලා වැරදි. නෑ. සුපටිත්වා කමං කම්තබ්බං සුපටි සුපටිත්වා මේ අරින්ද සම්මන් භාවනා පොත් තියෙනවා පල්ලේ ඇති වෙන්නේ මම බලන්න මම මේකට හුඟක් ඇහුවා මේ සක්මන් පිළිබඳව. ඒකේ මේ